දායකත්වයේ දරන සත්පුරුෂ දායක පිරිස ප්‍රධානව කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සත් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ධර්ම දානයත් ධර්ම ශ්‍රවණයත් මහත්ඵල මහානිසංසදායක වූ පින්කම් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. චක්කුම් උදපාදි ධර්ම දේශනා මාලාවේ අපි මේ දවස්වල සාකච්ඡා කරමින් සිටියේ ආහාර සූත්‍රය. ත්‍රිපිටකයේ තියෙන ඊටාම ගැඹුරු සූත්‍රයක්. ඒ වගේම බොහෝ ගැඹුරට විස්තර කරන්න පුළුවන් සාකච්ඡා කරන්න තියෙන සූත්‍රයක්. ආහාර සූත්‍ර දේශනාවේ ධම්මවිචේ සම්බොජ්ජංගයට සම්බන්ධ කොටසක් හැටියට අපි පහුගිය ධර්මදේශනාවේදී උදයබ්බේ ඥානය පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කළා. එහි තව කොටසක් සාකච්ඡා කරන්නත් තියෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්ම පිළිබඳව ඊටාම ගැඹුරින් අනාවරණය කරන ආහාර සූත්‍රයේ පස්සද්ධි සම්බොජ්ජංගේ වාගේ සාකච්ඡා කරනකොට අසුබ කොටස් විශේෂයෙන් සාකච්ඡා කරන්න තියෙනවා. ඒක ඉතාමත්ම ගැඹුරු හරියක්. ඒ ගැඹුරු හරිය ගැඹුරු විදිහටම සාකච්ඡා කරන්න ඕනේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විරිය සම්බොජ්ජංගයට සම්බන්ධ මේ වීරිය කොටස. වීරිය කොටස සාකච්ඡා කරලා උදයබ්බේ ඥානයේ ඉතුරු කොටසත් අසුබ කොටස් සාකච්ඡා කරන කොටස් ටිකක් අපි මීට සම්බන්ධ තවත් සූත්‍ර කීපයක් සාකච්ඡා කරලා ඉන් අනතුරුව සාකච්ඡා කරමු කියලා. මොකද එතකොට මේ ගැඹුරු බව අපිට සෑහෙන්න ලිහිල් වෙන්න පුළුවන්. නැත්තම් තේරෙන වැටහෙන නිරන්තරයෙන් භාවනා කටයුතු වල යෙදුන සහ ඒ සම්බන්ධ අනුශාසනා වලට බොහොම සවන් දීපු පිරිසක් මේ අතර නැතුව නෙමෙයි. නමුත් තව පිරිසකට අවබෝධ වෙන්නේ නැත්තම් ගැඹුරු වැඩි වගේ නම් අපි මේ පිරිසත් එක් කරගෙන යන්නේකම වටින නිසා ඊට සම්බන්ධ තව කරුණු ටිකක් සාකච්ඡා කරලා අර ටිකට આવුත් ඒ ඇයිට පහසු වෙයි කියලා හිතනවා. ඒ නිසා වීර්ය කොටස සාකච්ඡා කරලා අපි සමහරලාට මාස 3-4කට ආහාර සූත්‍ර සාකච්ඡාව මෙතනින් අද නතර කරලා වෙන සූත්‍ර කීපයක් ඊළඟට සාකච්ඡා කරන්න කියලා අදහස් කළා. එතකොට මේ විරිය සම්බොජ්ජංගයට සම්බන්ධ කාරණා ටිකක් තමයි අද සාකච්ඡා කරන්නේ. මේ සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් බුද්ධාන්තරයක උතුම් මනුස්ස ජීවිතයක් ලබාගත් කෙනෙක් මොන විදිහේ වීරියක් සම්පූර්ණ කළ යුතුද මොන මොන කාරණා පදනම් කරගෙන තමන්ගේ වීරිය දියුණු කරගත යුතුද කියන කාරණා ටික තමයි මේ විරිය සම්බොජ්ජංගයට සම්බන්ධව සාකච්ඡා කරන්න තියෙන්නේ. විරිය සම්බොජ්ජංගයට සම්බන්ධව අපි භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වනකොට කෝච භික්කවේ ආහාරෝ අනුපත්තස්සවා විරිය සම්බොජ්ජංගස්ස උප්පදාය. මහණෙනි කලින් ඉපදුනේ නැති වීර්ය සම්බොජ්ජංගයාගේ ඉපදීම පිණිස හේතු වෙන ආහාරය කුමක්ද කියලායි භාග්‍යතුන් වහන්සේ මේ අහලා තියෙන්නේ. කලින් ඉපදිලා නැති මේ වීර්ය සම්බොජ්ජංගයාගේ උපාදය පිණිස හේතු වෙන ආහාරය කුමක්ද කියලා ප්‍රශ්නයක් අහලා කලින් නොඉපදිච්ච වීර්ය උපදින හැටි පැහැදිලි කරලා දේශනා කරනවා. එතන සඳහන් කළා මහණෙනි ආරම්භ ධාතු නම් වීර්යයක් තියෙනවා. එහෙනම් අපි ඒ කාරණාව අහලා තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. අත්ති භික්කවේ ආරම්භ ධාතු. ආරම්භ ධාතු කියලා වීර්යයක් තියෙනවා. නික්කම ධාතු ආරම්භ ධාතු කියලා කිව්වේ යමක් ආරම්භ කිරීම. පටන් ගැනීම. ඒ සඳහා තියෙන වීර්ය සහ උනන්දුව. නික්කම ධාතු කියලා කිව්වේ ආරම්භ කරපු දේ ආරම්භ කරපු විදිහටම ඉදිරියට පවත්වාගෙන යන්න තියෙන වීරිය. පරක්කම ධාතු කියලා මෙතන සඳහන් කරන්නේ ආරම්භ කළ යම් කාර්යයක් වෙත්නම් ඒක යම් දවසක යම් ආකාරයකින් නිමා වෙන තැනක් තියෙනවා නම් ආරම්භ කරපු තැන ඉඳලා හරියටම නිමාව සනිටුහන් වෙන තාක්කල් දිගටම පවත්වාගෙන ඇවිල්ලා හරියටම නිමා කරන්න තියෙන වීරිය. මේක බොහෝ දෙනෙකුට නැති දෙයක්. ඊටාම උනන්දුයෙන් පටන් ගන්නවා. හැබැයි පටන් ගන්නවා විතරයි එතනින්ම එදාම ඉවරයි. තව කෙනෙක් පටන් අරගෙන දවස් කීපයක් ඉස්සරහට කරගෙන යනවා. එතනින් නතර වෙනවා. නික්කම ධාතුව දිගටම පැවැත්වීමේ වීරිය ටික ටික ටික හීන වෙලා ගිහිලා නැතුව යනවා. තවත් කෙනෙක් එහෙම නෙමෙයි යම්සේ පටන් ගත්තද ඒකේ හැබෑම නිමාව කොතනද ඒ දක්වා මේක පවත්නවා. හැබැයි ඒ සඳහා මහ ලොකු වීරියක් ලොකු වීරියක් තියෙන්න ඕනේ. ඒ කාරණාවයි මෙතන සඳහන් කළේ. ඊළඟට වාග්තුන් හස සඳහන් කළා මේ පරක්කම ධාතු පවත්වාගෙන යෑම සඳහා පවතින වීරිය යම් ප්‍රමාණයක් තියෙනවා. වීරිය පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන මට්ටම් තුනක් තවත් අනුප්‍රභේදයන් බොහෝ ගණනාවකින් ඒක යුක්තයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කළා විශේෂිත කාර්යයක් ආරම්භ කරන්න බෑ ආරම්භ කරාම පවත්වන්න බෑ හරියාකාරයෙන් නිමා කරන්න බෑ. මේ தത്വයටපත් වෙන්නේ මේ වීරිය කියන ධර්මතාවය අපි ගාව හුඟක්ම හීන වෙච්ච නිසා කියලා සඳහන් කරනවා. ඊළඟට පිළිතුරේ මේ යම් දෙයක් කරන්න හැම වෙලාවෙම මුලින්ම මේ නැගී සිටීම කියන කාර්ය අත්‍යවශ්‍යයි වමනයි කියලා සඳහන් කළා. නැගී සිටීම. එතකොට නැගී සිටීම අත්‍යවශ්‍යයි වමනයි කියලා සඳහන් කරාම මෙතන සඳහන් කළා ඉන්න තැනින් නැගිටින්න ඕන කියලා. ඒ සඳහා මූලික වීරියක් තියෙන්න ඕනේ. ඒකට උදාහරණ නම් රාශියක් සඳහන් කරනවා. සමහර වෙලාවට නිින්දෙන් අවදි වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවදි වෙච්ච ගමම්ම නැගිටින්න කියලා. නිදාගෙන ඉඳලා අපි ඇහැරුණාම අවදි වෙච්ච ගමම්ම නැගිටින්න ඕනේ. නැගිටලා ඉඳ ගන්න ඕනේ. තව මොහොතක් ඉන්නවා කියලා අනිත් පැත්තට හැරුණොත් එහෙම අපිට ආයෙත් නිින්ද යනවා. අපි මේ විනාඩියක් දෙකක් තුනක් ඉඳලා නැගිටින්නම් කියලා තමයි හැරෙන්නේ. නමුත් ආපහු ඇහැරිලා බලහමත් අපිට තේරෙන්නේ විනාඩියක් දෙකක් ගියා වගේ. නමුත් වෙලාව බලනකොට තමයි තේරෙන්නේ පැයක් හමාරක් ගත වෙලා කියලා. ආන් ඒකින්ද භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙන අවදි වුණා නම් යම් මොහොතක ඒ ගමම්ම නැගිටලා ඉඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් ආපහු අනිත් පැත්ත හැරෙන්න හිතෙනවා. ආන් ඒ වාගේ තමයි මේ අනිත් කටයුතු. එහෙනම් අර විදිහට අවදි වෙච්ච ගමම්ම නැගිටලා ඉඳ ගන්න ලොකු වීරියක් ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙහෙමයි නැවත මෙහෙම ඉඳ ගියත් නීවරණයන් නැවත පහර දීලා මං ආපහු කාලයක් නින්දට යට වෙනවා. ආන් ඒ හින්දා වීරියක් අරගෙන අවදි වෙච්ච ගමන්ම නැගිටින්න ඕනේ. එහෙම නැගිට ගන්න බැරුව යම් කෙනෙක් මේ දැන් ඉන්න මට්ටමේම ඉන්නවනම් නැගිටින්න නැතුව ඔහේ ඉන්නවනම් සඳහන් කරනවා නැගිටින්න දරන මනා උත්සාහයක් තියෙන්න ඕනේ කියලා. එහෙම නැගිටින්න දරන මනා උත්සාහයක් තියෙන්න ඕනේ මේ ඉන්න විදිහටම ඉන්න ඉන්න එපා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නූපන්නා වූ වීරිය උපදවා ගන්න තියෙන්නේ. මෙතන අපිට ඉපදිච්ච නැති වීරිය උපදවන්න තියෙන හොඳම තැන. මෙතෙක්කල් අවදි වෙච්ච ගමන් නැගිටින්න තරම් වීරියක් තිබුණේ නැහැ. ධර්ම කාරණාවල් දැනගත්තට පස්සේ මෙතෙක් ඉපදිච්ච නැති වීරිය උපදවන්න තියෙන හොඳම තැනක් තමයි නිදිපැදෙන් අවදි වෙච්ච ගමන්ම නැගිටලා ඉඳගන්න එක. හොඳ වීරියක් ආරම්භ කරගෙන තියෙන තැන. ඊළඟට සඳහන් කළා ඒ වීරිය වැඩි දියුණු කරගන්න අපි තුල තිබිය යුතු තවත් කරුණු රාශියක් තියෙනවා කියලා. අපි උපදවාගත්ත වීරිය වැඩි දියුණු කරගන්න තවත් කරුණු රාශියක්. ඒකට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ත්‍රිපිටකයේදීම සඳහන් කරනවා ඒ ඒ පුද්ගලයා ඒ ඒ වීරිය දරනකොට කටයුතු කරන හැටි. අට කතාවේ ඉතා දීර්ඝ විදිහට පිටකේ බොහොම කෙටියෙන් මේ කරුණු සංග්‍රහ කරලා තියෙනවා. අට කතාවේ දීර්ඝ විදිහට තියෙනවා පිටකේ කෙටියෙන් සංග්‍රහ කරලා තියෙනවා. මෙතන සඳහන් කළා පිටකේ තියෙන ප්‍රමාණය. පත්ත යෝනිසෝ මානසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය උපාදායස්සවා විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණියා යමෙක් තුල නැති වීරය ඇති කරගන්නත් යම් ප්‍රමාණයකට හෝ ඇති වීරිය වැඩි දියුණු කරගන්නත් යෝනිසෝ මනසිකාරය තමයි ප්‍රධාන වෙන්නේ කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කරන්නෙම බුදුරජාණන් වහන්සේ. නැති වීරිය ඇති කරගන්න යම් ප්‍රමාණයකට තියෙන වීරිය දියුණු කරගන්නත් මේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය නැත්නම් යෝනිසෝ මනසිකාරය ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන කෙනාට වීරිය වැඩෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඔය පිටකේ තියෙන කොටස. ඊළඟට අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ යෝනිසෝ මනසිකාරය කොයි වගේ ප්‍රභේද සහිතයිද කියලා. අපි සඳහන් කරන්නේ පිටකේ තියෙන්නේ බොහොම කෙටියෙන් අටුවාවේ තියෙන බොහොම දීර්ඝව සඳහන් කරනවා කියලා. ඒ නිසා සඳහන් කරනවා යෝනිසෝ මනසිකාරය කොයි වගේ ප්‍රභේද වලින් යුක්තද? ඒකා දස ධම්මා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තන්ති මේ වීර්ය සම්බුද්ධංගයේ ඉපදීම පිණිස ධර්මතා 11ක් බලපාන බව අටුවාවේ සඳහන් කරනවා ධර්මතා 11ක් බලපානවා ඉතින් පළවෙනි එක අපාය බය පච්ච වෙක්කනතා පළවෙනි එක අපාය බය පච්ච වෙක්කනතා වීර්ය ආරම්භ කරන්න තියෙන පළවෙනි කාරණාව යෝනිසෝ මනසිකාරයේ පවත්වන්න තියෙන පළවෙනි තැන. එතකොට අපාය බය පච්චවෙක්කනතා. හැම වෙලාවෙම අපාය බය සිහිපත් කරන්න කියලා දේශනා කරනවා. එතකොට වීර්ය වැඩෙනවා මේ අපායෙන් ගොඩ යන්න නම් සංසාරයෙන් ගොඩ යන්න නම් මම මෙහෙම ඉඳලා බැහැ කියන කාරණාව නිරන්තරයෙන් Tamanට වැටහෙනවා. හැබැයි ඒ අපාය ගැන දැනගත්තා. ආන් ඒකයි සඳහන් කළේ නිරන්තරයෙන් ඒ කාරණාව දැනගෙන මෙනෙහි කරන්න කියලා. අපාය බය පච්ච වෙක්කනතා. අපාය බය ගැන නුවණින් පිරික්සා බැලීම හෙවත් ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඊළඟට සඳහන් කළා අපායවල් හතරක් තියෙනවා කියලා. ප්‍රතිවේක්ෂා කරන්න. මොනවද මේ අපායවල් හතර? නරක, තිරිසන්, പ്രേත, අසුර. මේ නිරේවල් හතරේ නරක එහෙම නැත්නම් නිරය කියලා සඳහන් කරන්නේ දුකේ ගැඹුරුම ප්‍රදේශය. නැත්නම් ගැඹුරුම හැටියට දුක පිහිටලා තියෙන තැන් තමයි මෙතන මේ නරකය නැත්නම් නිරය කියලා සඳහන් කළේ. තිරිසන් අපායටත් වඩා ගැඹුරු දුකක්, പ്രേත අපායටත් වඩා ගැඹුරු දුකක්, අසුරනිකායටත් වඩා ගැඹුරු දුකක් මේ නිරය කියන කාරණාව තුළ අන්තර්ගතයි. අපේ බුදුරජාණන් වහන්සේ නිරය පිළිබඳව කරුණු පැහැදිලි කරපු විශේෂිත සූත්‍ර දෙකක් තියෙනවා. එකක් බාලපඬිත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. අනික දේවදූත සූත්‍රයේ. සම්පූර්ණ නිරය පිළිබඳවම කරුණු දක්වපු ගැඹුරු සූත්‍ර දෙකක් බාලපඬිත සහ දේව දූත කියන මේ සූත්‍ර දෙක. මෙතන සඳහන් කළා අසුරයන් පිළිබඳව. අපි නිරේ පිළිබඳව සාකච්ඡා කරමු. මේ අසුරයන් පිළිබඳව කරුණු දක්වනකොට මේක සඳහන් කරන්න හැදී මනුස්ස ජීවිතයේ කොච්චර වටිනවද කියලා. මේ කරුණ සිහිපත් කරගන්න. අහේතුක උපතකින් අසුරයෙක් වෙලා ඉපදුනොත්. 이르දි කියන අසුරයෙක්. අහේතුක උපතක් තමයි තියෙන්නේ. නමුත් යන්නේ එන්නේ 이르දි. 이르දි කියනවා. 이르දියෙන් යන අසුරෙක් උපද්දවන්න හේතු වෙච්ච ඒ අහේතුක උප්පත්තිය. ඒ අහේතුක උපතක් මනුස්ස ලෝකෙට ලැබුණොත් අංග විකලයි. ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, ඇවිද ගන්න බෑ, කතා කරගන්න බෑ. දැක්කද එතකොට වෙනස? එවන් පහත් අහේතුක කුසල කර්මයකින් අසුර වෙලා ඉපදුනොත් 이르දියෙන් යනවා මනුස්ස ලෝකෙට ආවොත් අංග විකලයි. එතකොට එහෙනම් අසුර වෙනවට වඩා irdimat අසුරයෙක් වෙනවට වඩා බොහෝ කුසල් අවශ්‍ය වෙනවා මිනිසෙක් වෙන්න. ඒකෙන් පේන්නේ මේ මනුස්ස ජීවිතය ලබන්න අපි සංසාරේ හුඟක් වියදම් කරලා තියෙන බව. මොනවද වියදම් කරලා තියෙන්නේ? කුසල්. කුසල් වියදම් කරලා තියෙනවා. දැන් අසු. අහසින් යන අසුරයෙක් වෙන්න ඊතරම් ලොකු දෙයක් අවශ්‍ය නැහැ. හැබැයි එයා මනුස්ස ලෝකෙට ආවම අංග විකලයි. එතකොට අංග විකල නැතුව manuss ලෝකෙ මෙහෙම ඉපදිලා ඉන්න අපි එක්ක දි හේතුක නැත්නම් ත්‍රි හේතුක. එහෙම උපතක් ලබන්නේ මොන තරම් වෙනම පින් කළාද මිනිස්සෙක් වෙන්නේ. ඒ තරම් පින් කරලා manuss ලෝකෙට ඇවිල්ලා අර සතර පායට යන්නේ නැතුව සදහටම සතර පායන්ගෙන් නිදහස් වෙන්න කටයුතු කරන්නේ නැතුව වීරිය වඩන්නේ නැතුව උත්සාහ කරන්නේ නැතුව ඉන්නවා කියන එක කොයිතරම් අවාසනාවන්තද එතකොට. මේ තරම් උතුම් තැනකට ඇවිල්ලා ඒයින් ප්‍රයෝජන ගන්න නැතුව ඉන්න එක මොනතරම් අවාසනාවක්ද ධර්ම රත්නයක් තියෙනවා නිර්මලව දේශනා කරලා තියෙනවා නිර්මල ධර්මයේම සතර පායෙන් ගැලවෙන මඟක් දේශනා කරලා තියෙනවා නමුත් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ නැත්නම් වරද තියෙන ධර්මයේ ධර්මයේ නෙමෙයි මිනිහෙකුට කවුරු හරි කරදර කරන්න අපි කියමු වෙඩි තියන්න හරි ගහන්න හරි පස්සෙන් එලවගෙන එනවා එයාට බේරිලා යන්න ඕන තරම් පාරවල් පාරවල් තියෙනවා නමුත් ආරක්ෂා සහිත මාර්ගයකින් ජීවිතේ බේරගන්නේ නැත්නම් ඒක මාර්ගයේ තියෙන වරදක් නෙමෙයි ඒ පුජ්‍යලයාගේම වරදක්. කෙනෙකුට හොඳටම බඩගිනි වෙලා කෑම බෙදලා දීලා තියෙනවා නමුත් එයා බඩගිනි බඩගිනි කියලා අඬනවා. කෑම වල කිසි වරදක් නැහැ. පුජ්‍යලයාගේ වරදක් තියෙනවා. හම්බ වෙලා තියෙනවා භුක්ති විඳින්නේ. ආන් ඒ වාගේ ඊටාම ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් හම්බ වෙලා තියෙනවා. නමුත් ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න නැත්තම් එයින් ප්‍රයෝජන ගන්න හැම කාලයකටම වඩා හොඳම කාලයක අපිට ජීවිතේ ලැබිලා තියෙනවා. බුද්ධාන්තරයක් තියෙනවා. නිර්මල ධර්ම රත්නයේ දේශනා වෙලා තියෙනවා. තාම සත්පුරුෂයෝ අපිට ඕන තරම් මුණ ගැහෙනවා. අපිට ඕන තරම් ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙනම් ඒයින් ප්‍රයෝජන නොගන්නවා කියලා කියන්නේ ඒ කාගේවත් නෙමෙයි වරද තියෙන්නේ අපි ගාවමයි. ආන් ඒ හින්දා ලැබිච්ච ජීවිතේට හොඳම සාධාරණයක් අපින් ඉෂ්ට වෙන්න ඕනේ කියන කාරණාවත් හැම වෙලාවෙම අපි කල්පනා කරන්න ඕනේ. එහෙනම් පින්නතනේ මේ කාරණාවේ පැහැදිලි කරනවා ඔබට අපට ලැබිච්ච ප්‍රකෘතිකය ප්‍රකෘතිකය ලබන්න මොනතරම් සංසාරේ පින් කරලා තියෙනවද කියලා. නිරෝගිමත් කය ලබන්න සංසාරේ කොයිතරම් පින් කළාද? මනුස්ස ලෝකේ අඳගොළු බීරි නොවි ඉපදෙන්න සංසාරේ කොයිතරම් පින් කළාද? ආන් එකෙන් ප්‍රයෝජන ගන්නයි සිහිපත් කරයි. නිරේ නම් ඊ타ත්ම කටුක බරපතල දරුණු දුක් සහිතයි කියලා සඳහන් කරනවා. කටුකයි බරපතලයි ඊ타ම දරුණු දුක් යුක්තයි නිරේ. අපාය බය නුවණින් සලකලා බැලීමත් වීරිය උපදවන්න ඇති වීරිය වැඩි දියුණු කරන්න හේතු වෙනවා කියලා සඳහන් කළා. අපාය බය නුවණින් සලකා බැලීම වීරිය වැඩි දියුණු කරගන්න බොහෝම හේතු වෙන කාරණාවක්. මෙතන සඳහන් කළා අපාය බය මෙනෙහි කරන එක වීරිය උපදවන්න හේතුවක්. එතකොට අපි අපාය බය මොකක්ද කියලා සාකච්ඡා කරමු. කරුණු ගණනාවක් වීරිය උපදවන්න හේතු වෙනවා කියලා අපි සිහිපත් කළා. ඒකේ දෙවනි කාරණාව හැටියට සඳහන් කරනවා අකුසල පක්ෂයේ ආනිසංස දැකීම. අකුසල පක්ෂයේ ආනිසංස දැකීම. ඒකට කියවා ආනිසංස දස්සාවිතා කියලා. තුන්වෙනි කාරණාවක් සඳහන් කරනවා ගමන වීති පච්චවෙක්කනතා. ගමන වීති පච්චවෙක්කනතා මේ වීර්ය වැඩි දියුණු කරන්න කල්පනා කරන්න දෙන කරුණ ගමන වීති පච්චවෙක්කනතා කියලා කියන්නේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ ගමන් මඟ නුවණින් සලකා බැලීම හතරවෙනි කාරණාව පින්ඩපාතා පචායනතා පින්ඩපාතා පචායනතා කියලා කියන්නේ තමන්ට ලැබෙන පින්ඩපාතයට ගරු කිරීම එය ලැබෙන විදිහ සලකලා බැලීම පස්වෙනි කාරණාව දායජ්‍ය මහත්ත පච්ච වෙක්කනතා. දායජ්‍ය මහත්ත පච්ච වෙක්කනතා කියලා කියන්නේ තමන්ට ලැබුණ දායාදය මොනතරම් මහත්ද කියලා හිතන එක. හයවෙනි කාරණාව සත්තු මහත්ත පච්ච වෙක්කනතා. මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම්නම් උසස් දයන්න ප්‍රතිවේක්ෂා කිරීම. බුදුරජාණන් වහන්සේගේ උසස් ගුණ මෙනෙහි කිරීම. හත්වෙනි එක ජාති මහත්ත පච්ච වෙතනතා. ඒ කිව්වේ මේ ශාසනය තුල ඉපදීම මොනතරම් මහත්ද යන්න නුවණින් සලකලා බැලීම. මේ ශාසනය තුල ඉපදී. අපි කරුණු සාකච්ඡා කරමු. අටවෙනි කාරණාව බ්‍රහ්මචාරී මහත්ත පච්ච වෙතනතා. මේ ශාසනයේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ උසස් බව නුවණින් සලකා බැලීම. නම වෙන එක කුසීත පුද්ගල පරිවර්ජනතහ. කම්මැලියන් හාත්පසින්ම වර්ජනය කිරීම. කුසීත පුද්ගල පරිවර්ජනතහ. 10 ආරද්ධ වීරිය පුද්ගල සේවනතහ. වීරිය අරඹන ලද පුද්ගලයන් නිතර නිතර ඇසුරු කිරීම. තදදී මුක්තතා. එතන සඳහන් කළා මේ කාරණාවල් හැම වෙලේම තමන්ගේ සිතෙහි උපදවා ගැනීම. මේ සඳහන් කරපු කරුණු හැම වෙලාවෙම තමන්ගේ හිතේ උපදවාගෙන ඒ පිළිබඳව කල්පනා කරමින් වීරිය දියුණු කර ගැනීම. සතර ඉරියව්වෙන් කොයි ඉරියව්වකින් හිටියත් මේ වීරිය තමන් තුළ උපදවා ගන්න පුළුවන්. කොයි ඉරියව්වක හිටියත් මේ වීරිය උපදවාගෙන කටයුතු කරන්න කියලා සඳහන් කළා. සතර ඉරියව්ව අපි දන්නවා කොයි ඉරියව්වක හිටියත් මේ වීරියක් උපදවාගෙනම කටයුතු කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතිනේ මේ මොනතරම් වද බන්ධන තියෙනවද යන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු හැටියට පළවෙනි කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. වීරිය වැඩෙන්න ඒ කරුණේ සිහිපත් කරන්න කිව්වේ. මේ කරුණ ටික තමයි සිහිපත් කරන්න කිව්වේ වීරිය දියුණු වෙන්න. ඒකේ පළවෙනි එක තමයි අපාය බය පච්ච වේක්කනතා. කොයිතරම් දුක් සහිතද. ඒකට උදාහරණයක් සඳහන් කරනවා. රජ්ජුරුව ගාවට අරගෙන ඇවිල්ලා වැරදිකාරයෙක්. ඒ වැරදිකාරයා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරාම රජ්ජුරුව රාජපුරුෂයන්ට කියනවා එයාට යකඩ උලකින් නැත්තම් හෙල්ලකින් සිය පාරක් අයින්ද කියලා. එතෙන් මේ සිය පාරක් යකඩ උලකින් අයින්ද කියලා කියහම අපිට මේක අහගෙන ඉන්නකොට නම් නිකන් වචන ටිකක් විතරයි. නිකන් හිතන්නකෝ කටුවක් ඇනිච්චාම තියෙන වේදනාව. කම්බියක් ඇණයක් ඇනුනහම තියෙන වේදනාව. තවත් යමක යකඩ කෑල්ලක ඇනිලා වගේ තුවාලයක් හැදුනහම තියෙන වේදනාව. එහෙම වෙච්චාම තව කෙනෙක් පිහියකින් ඇන්නොත් තියෙන වේදනාව. ඒ වේදනාවවත් හිතාගන්න බැරිකොට ඒ වාගේ හෙල්ලකින් යකඩ උලකින් සිය වතාවක් ඇන්නහම ඒ පුද්ගලයා මොන වාගේ වේදනාවක් දරනවද ඒ වේදනාවේ සීමාව කියන්න අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ නැහැ එකපාරක් දෙකක් තුනක් අයිනකොට මේ මිනිසයා මැරෙයි නමුත් මේ උදාහරණය කියන්නේ නොමැරි මේ හෙලිපාරවල් 100ම කාගෙන ඉන්නකොට එයා කොහොම වේදනාවක ඉන්නවද කියලා දැන් උදේනේ මේ යකඩ උලෙන් 100 පාරක් යන්නේ දහවල අර පුරුෂයෝ ගිහිල්ලා රජුටවන්ට කියනවා අර මිනිසයා තාම මැරිලා තාම මැරිලා නැහැ කියලා. රජුරෝ ඊට පස්සේ සඳහන් කරනවා ආයෙත් සිය පාරක් අයින්න කියලා. දැන් 200යි. හැන්දෑවේ ගිහිල්ලා බලලා ඇවිල්ලා කියනවා තාමත් මැරිලා නැහැ කියලා. හැන්දෑවෙත් සිය පාරක් අයින්න කියනවා. එතකොට දැන් 300යි. යකඩ උලකින් 300 වතාවක් ඇනලා තියෙනවා. ඒක අපිට තේරෙන්නේවත් නෑ වේදනාවේ තරම. නමුත් උදාහරණයකින් පෙන්නලා මෙහෙම සඳහන් කළා මේ යකඩ උලෙන් 300 වතාවක් මේ මිනිසයාට ඇනපු වේදනාව ඔහු කොහොම දරනවද? ඒක නිරයත් නිරයේ වේදනාවේ අල්ප මාත්‍රයක්වත් නැහැ කියලා. නිරා වේදනාව මහමේරු පර්වතයේ වාගෙන මේ හෙලි පාරවල් 300ක් යනපු වේදනාව ඒ මහමෙර පාමුල තියාපු පුංචිම පුංචි ගල් කැටයක් වගේ. එහෙමනම් නිරේ දුක ඒ තරම්ම ගැඹුරුයි කියන කාරණාව තමයි මේ පැහැදිලි කරන්නේ. නිරයට එන සත්වයා මුලින්ම පංච වදයකට භාජනය කරනවා කියලා සඳහන් කළා. පංච වදයකට භාජනය කරනවා. මහ නිරයට යන සත්වයාට මුලින්ම හම්බ වෙන දඬුවම. මේක සියලුම දෙනාට ලැබෙන දඬුවම. වද පහකට භාජනය කරනවා. නිරිසත්තු හරි ලොකුයි. ගරු තුනක් විතරවත් උසයි කියලා සඳහන් කරන්නේ. විශාල ශරීරය. හැබැයි හරි සියුම් ශරීරය. ඒකට පංච වදයකට භාජනය කරනවා කියලා කිව්වේ. ගිනිගත් යකඩ පොළව. හැබැයි අපි මේක විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ දකින්න ඕනේ මේව නිකන් අර කතන්දර ස්වභාවයේ දෙයක් නෙමෙයි. සමහර වෙලාවට දැන් හුස්ම ටික ගියොත් ඊළඟ මොහොතේ අපිට උපදින්න තියෙන තැන ගැන මේ කතා කරන්නේ. හින්දා නිකන් සාමාන්‍ය දෙයක් විතරක් විනිගත්ත යකඩ පොළව. ඒක ධර්මයෙන් සඳහන් කරනවා නිරේ යකඩින් හැදිලා තියෙන කියලා. ඒක අඹදලුවක් වාගේ රතුම රතු පාටයි. ගිනි අරගෙන. ඉතින් යමරජිරු ප්‍රශ්නක කීපයක් අහනවා. දේවදූත සූත්‍රයේ ඒක සඳහන් කරනවා. යම රජුරුවත් කැමති නෑ මේ මිනිස්සු නිරේට යනවට. ඒ හින්දා ඒ ප්‍රශ්න ටිකත් අහලා කරපු පින්කම් මොනවද කියලා තියෙන්නේ කියලා අහනවා. සමහර අයෙක් නම් එතකොටම කරගත්ත පින්කම් මතක් වෙලා එතනින්ම ආපහු යන්න යනවා. සමහර කට්ටියට රජුරුව ඇහුවත් මතක් වෙන්නේ ඊට පස්සේ රජුරුව මතක් කරලා දෙනවා. පව් වැඩි හින්දා සමහරුන්ට ඒත් මතක් වෙන්නේ. එහෙමනම් ඉතින් යන්න කියලා තමයි කියන්නේ. ඒ තමයි අරන් යන්නේ. ගිහිල්ලා යකඩ පොළවේ පෙරලනවා බිම් උඩු බැලිය අතට. යකඩ උලක් අරගෙන ඒක අතකට ගහනවා. සඳහන් කරනවා යකඩ උල නාම තල් කඳක් වගේ කියලා. ඒ කියන්නේ තරුණ තල් ගහක කඳ වාගේ. ඒක තනිකරම ගිනි අරන් දෙලිසෙනවා. එතකොට දැන් ඒ යට හොලවන්න බෑ. අනිත් අතට ඒ වගේම යකඩ උලක් ගහනවා යකඩ පොළොව හිල් කරගෙන යනවා. එතකොට ඒ යට හොලවන්නත් බෑ. කකුල් දෙකත් දිග ඇරලා කකුල් දෙකටත් ඒ වාගේ උල් දෙකක් උල් දෙකක් ගහනවා. පපුව මැද්දෙන් එකක් ගහනවා. යටින් පිච්චෙනවා, උඩිනුත් පිච්චෙනවා, යකඩ උලුත් ගිනි අරගෙනයි තියෙන්නේ. අවුරුදු දහස් ගණන් දසදහස් ගණන් නැගිටිල්ලක් නැගිටිල්ලක් නෑ. පිච්චෙනවා මිස මරණයකුත් නෑ. පිච්චි පිච්චි ඉන්නවා. මරණයක් නෑ. ඒ කර්මය ගෙවන හැටි. මෙහෙම කාලාන්තරයක් ගෙවිගෙන ගෙවිගෙන ගියහම මේ නිරිසත්තු ඇවිල්ලා අර පුජ්‍යලයා උල් ටික ගලවලා පැත්තකට විසි කරලා දාලා එතනින් නැගිට්ටවනවා. නැගිට්ටවලා පොරවක් අරගෙන රහිනවා. මුල් ටික ගලවලා දාලා පොරවක් අරගෙන රහිනවා. ඒ පොරව කොච්චර ලොකුද? සඳහන් කරලා තියෙනවා ලොකු සොල් දොර ගේක එක ඵලයක් වාගේ ලොකුයි කියලා. පොඩි ගේක නෙමේ ලොකු ගේක එක ඵලයක් වගේ පොරෝ තලයේ ලොකුයි. ආන් ඒකෙන් තමයි රහින්නේ අපි සමහරලාට දැකලා තියෙනවා ගහක් කපලා බිම දාලා තියෙනකොට අපි ඒකේ පොතු රහිනවා. පොරවක් අරගෙන. ආන් ඒ විදිහට මේගොල්ලෝ පොරවෙන් රහිනවා. එහෙම රැහැ රැහැ රැහැ රැහැ හතරස් කරනවා, අටපට්ටම් කරනවා, හයපට්ටම් කරනවා. කොහොම රහිනවා. කාලාන්තරයක් ওই සිදුවීම සිද්ධ වෙනවා. එකපාරක් පොරෝපාර වැදිලා බඹ ගානක කෑල්ලක් ගැලවිලා ගියහම ඊළඟ මොහොතේ ආයතන සම්පූර්ණයි. හැබැයි ගිනි දැල් ශරීරය පුරා ඇතුල්ලලා පිච්චිලා පිච්චිලා යනවා. එහෙම කාලාන්තරයක් ගියහම පාද වලින් අරගෙන මේ නිරිසතා එල්ලනවා උඩ. පාද වලින් එල්ලන ඔළුව පල්ලෑට. එහෙම එල්ලලා වෑයක් අරන් එනවා. කලින් රැසි පොර වෙන්නේ. දැන් වෑය අරන් එනවා. දැන් වෑයෙන් රහිනවා අර පොල්ලි රහිනවා වගේ. අවුරුදු 10 ගණන් එක පේලියට එල්ලගෙන රහිනවා. ඉතින් කෝටි ගණන් රහිනවා. සඳහන් කරනවා මේ වෙලාවට ලේ ගලාගෙන යනවා සීමාවක් නැහැ කියලා. අර යකඩ පොළවේ හැලිලා ඒ ලී දුන්දලා පිච්චෙනවා. ඒ දුර්ගන්ධයත් පිරීලා. නමුත් හැම තැනම ලේ ගලනවා කියලා සඳහන් කරනවා. ගංගාවල් ගලනවා වගේ. නමුත් අවුරුදු 10 ගණන් ওই දුක ওই දුක විඳිනවා. ඊළඟට සඳහන් කරනවා වැඩියෙන් අපි ඉඳලා තියෙන ওই වාගේ තැන්වල කියලා. ඒ කිව්වේ මේ නිරේ තමයි අපි වැඩියෙන්ම ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේක අපිට මේ අලුත් දුකක් එහෙම නෙමෙයි. නමුත් එහෙන් චුත වෙලා මෙහි ඇවිල්ලා ඉපදිච්ච හින්දා එදා එහාට වෙලා විඳපු තරම් ප්‍රමාණය දැනට සුළු කාලයකට අමතක වෙලයි තියෙන්නේ. බොහෝ දෙනා ජීවත් වෙන විදිහටම හිටියොත් ආපහු කිසි තර්කයක් නැතුව එහාටම එහාටම ආයෙ යන්න පුළුවන්. පුංචි අස්වැසිල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ මනුස්ස ලෝකේ වැඩිම වුණොත් අවුරුදු 80ක් ජීවත් වෙයි. අද කාලේ හැටියට වැඩිම වුණොත් අවුරුදු 80ක්. ඒක නිරේ කාල පරාසයේ හැටියට නම් මේ තත්පර ගණනාවක් වාගේ කාලයක්. එහෙම ඇවිල්ලා තමයි මෙහි මේ නොඑක් දේවල් කරමින් වීර්ය ආරම්භ කරන්නේ නැතුව ඔහි ජීවිතය ගෙවි ගෙවි යන්නේ. ඊළඟට සඳහන් කරනවා දැනට මනුලව ඉන්න අපි වැඩි දෙනෙකුට ආපහු යන්න තියෙන්නේ එහාට කියලා. වැඩි දෙනෙක් ආවෙත් එහි ඉඳලා ආපහු වැඩි දෙනෙකුට යන්න තියෙන්නේ යන්න තියෙන්නේ එහාටමයි. මොකද මේ ඉන්නේ හැටි බලාපුවාම ඒ පිළිබඳව කිසිම සැකයක් කිසිම සැකයක් නැහැ. ඒකයි මුලින් සඳහන් කළේ මේ මොහොතේ ජීවිතේ නැති වුණා නම් ඊළඟට උපදින තැන් ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට සඳහන් කරලා තියෙන්නේ කියලා. ඊළඟට පින්නතුනේ මේ දුක කොයි තරම්ද? නිරාදුක. අපිට සමහරලාට රෝහලකට ගියහම ලෙඩෙක් දැක්කහම ඇති වෙන අනුකම්පාව. සමහර කෙනෙකුගේ කකුල කපලා, සමහර කෙනෙකුගේ අත් කපලා, තව කෙනෙකුගේ ඇඟිලි කපලා, තව කෙනෙකුගේ ඇහැක් එක මූණේ පැත්තක් ගලවලා අයින් කරලා, සමහර කෙනෙකුගේ හකු පාදාව ගලවලා අයින් කරලා මේ වාගේ නොයේක් සත්කම් කරලා ශරීර කොටස් අයින් කරලා. තවත් සමහර අය ඒ අයගේ ඇඟමස් නිකාම්ම දිය වෙලා ගිහිල්ලා. සමහරුන්ගේ සීනිය අමාරුව වැඩි වෙලා ඇඟ දිය වෙනවා. සමහරුන්ගේ පිළිකා වගේ දේවල් හැදිලා ඇඟ දිය වෙනවා. බොහොම පුෂ්ටිමත් හිටපු අය ඊටාම කෙටි කාලයකින් ඇටසැකිලි වාගේ බවට පත් වෙලා. අපි දැන් ඒගොල්ලෝ දිහා බලාගෙන කියනවා මේ කොහොම හිටපු කෙනෙක්ද? අද මෙහෙම ඉන්නේ. දරා ගන්න බෑ. සමහර කෙනෙක් සමහර වාට්ටුවකට එන්න කැමතිත් නෑ. ඒ දක්ෂිත කැමති නැති හින්දා. අප්‍රසන්න බවක් පිළිකුල් බවක් නෙමෙයි. සංවේදී වැඩිකම නිසා ඒක ඉවස ගන්න බැරිකම. එතකොට ඒ තරම් මහා පුදුම දුකක් ඒ සමහර තැනක අපි දකිනවා. හැබැයි ඒ දුකට වඩා කෝටි ප්‍රකෝටි ගණනින් දුක වැඩි සමහරලාට ඒ අයම මැරිලා ඊළඟට යන්න තියෙන තැන. නමුත් දැන් කරන්න දෙයක් කරන්න දෙයක් නැහැ. ජීවිතේ යමක් කරගන්න පුළුවන් කාලේ නිකනිකම්ම ගෙවිලා ගියා. ඔය වෙලාවට තමයි වේදනාව දැනෙන්නේ. ඔය වෙලාවට තමයි කරපු දේවල් කරපු දේවල් මතක් වෙන්නේ. සමහර සැත්කම් කරලා මාස ගණන් කෑම දෙන්නේ නැහැ. ඇතුළට බටයක් දෙකක් දාලා ඒකෙන් වතුර වර්ග දෙනවා. කිරි જાති දෙනවා, නොඑක් බීම જાති දෙනවා. නමුත් ওই කිරි වලින්වත් බීම වලින්වත් කවදාවත් බඩ පිරුණට අර කටින් ආහාරයක් අරගන්න තරමට බඩ පිරෙන්නේ නැති බව ඒ බඩගින්න කවදාවත් සංසිඳෙන්නේ නැති බව අපි හොඳටම දන්නවා. එවන් කෙනෙකුට තවත් කෙනෙක් කෑම කනවා දකින්නකොටත් කෑම වුයෙන් තන සුවඳෙනකොටත් ඇති වෙන්නේ මහ කේන්තියක්. ඒ තමන්ට කණ්ඩ නැන්නේ. නමුත් මනුස්ස ලෝකේ ඉපදිලා මාස ගණන් කෑම නැතුව പ്രേත ලෝකෙ විඳින්න තියෙන සාගින්න මනුස්ස ලෝකෙදිම විඳිනවද කියලා හිතෙන සමහර අවස්ථා. ඒ විතරක් නෙමෙයි එහෙම කුසගිනි වේදනත් ඉවසගෙන නැගිට ගන්නත් බැරුව එක්තෙන් වෙලා ඉන්න වෙලාවට තමයි කල්පනා වෙන්න පටන් ගන්නෙ මේ තරම් උතුම් ජීවිතයක් ලැබිලා තිබිලා අපිට මේ தത്വයටපත් වෙනකම්ම බැරි වුණානේ යමක් කරගන්න. ආන් එහෙම හිතෙනකොට ඒ හිතෙන අයට මොනතරම් මානසික දුකක් වේදනාවක් පශ්චත්තාපයක් ඇති වෙනවද කියන එක ඒ අයටවත් අපිට විස්තර කරලා කියන්න බැරි තරම්ම වේදනාවක්. හැබැයි ඒ කතාව වැඩි දවස් නොයා ඔබට මට වෙන්න වෙන්න පුළුවන්. ආන් ඒ නිසා තමයි මේ වාගේ කරුණු අහලා වීර්ය ආරම්භ කරන්න ඕනේ. එදාට අපහසුයෙන් නමුත් කල්පනා කර කර සතුට වෙන්න දෙයක් තිබුණා නම් මව්පියන්ට සැලකුවා, ගුරුවරුන්ට සැලකුවා, යුතුයකම් කළා, ධර්ම ශ්‍රවණය කළා, සිල් ගත්තා, දම්පැන් දුන්නා, නැති බැරි අයට උදව් උපකාර කළා. දන්න කාලෙක මං කෙනෙකුට හිත දෙන්න කතා කරලා නැහැ. දන්න කාලෙක මුසාවක් පරුස වචනයක් පිසින වචනයක් සම්පප්පලාපයක් කියලා නෑ. දැනගත්ත කාලෙක ඉඳලා පංසිල් පද උල්ලංඝනය කරලා නෑ. ආන් එහෙම කල්පනා කරන්න තිබුණා නම් අර යහනට වෙලා එයා ඉන්නේ බොහොම බොහොම සතුටින්. එයාට තියෙන්නේ කායික රෝගයක් විතරයි. මානසික රෝගයක් නැහැ. ඒ නිසා හිතේ උලක් ඇනිලා නැහැ. ධර්මයේ හරියටම නොදන්න කෙනාට ඇඟටත් උලක් ඇනිනවා හිතටත් උලක් ඇනිනවා. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කතාව. හිතේ උලක් ඇනිලා තියෙනවා, හිතේ දුකක් තියෙනවා. පින්දහම් කරගන්න බැරි වුණා. කයේ උලක් ඇනිලා තියෙනවා, කයට ලෙඩ හැදිලා තියෙනවා. නමුත් කුසල් සම්පාදනය කරගත්ත කෙනාගේ හිත හරි නිරෝගී, කය විතරක් ලෙඩ වෙලා තියෙනවා. එයාට එක උලයි ඇනිලා තියෙනවා. ආන් ඒ විදිහට මෙහෙ දුක් විඳින අය ඊට වඩා කෝටි ප්‍රකෝටි ගණනක දුකක් තව මොහොතකින් මැරිලා ගිහිල්ලා වින්දනය කරන්න ඒ අයට ඉඩ තියෙනවා. ඊළඟට මෙන්න මේකට තවත් උදාහරණ හැටියට අපි සඳහන් කරුවොත් සමහරලාට මිනිස්සු කාලා බීලා නටලා මේ ලෝකේ තියෙන ඊටාම ඉහළ සැප සම්පත් භුක්ති විඳ විඳ ඉන්නවා. ඒ කොයි තරම් සැප වින්දා වුණත් මේ මහ දුකට යන්න ඉඩ තියෙනවා. අනිත් එක තමයි ඕනෑම කෙනෙක් මේ ලෝකේ සම්පාදනය කරගත්ත දෙයක් පිළිබඳව කල්පනා කරලා සලකනවා මිසක් ඉස්සරහට ලැබෙන්න තියෙන දේවල් වලට කවුරුවත් සලකන්නේ සලකන්නේ නැහැ. අපි මෙහෙම සඳහන් කරමු ඒකට. කෙනෙක් හොඳට ඉගෙනගෙන විභාග ටිකක් පාස් වෙලා වෛද්‍යවරයෙක් බවට පත් වෙලා නැත්නම් ඉංජිනේරුවරයෙක් නීතිඥවරයෙක් බවට පත් වෙලා දැන් එයාට රැකියාවක් ලැබිලා. අපි කියමු දැන් වෛද්‍යවරයෙක් රැකියාව අරගෙන එයා රෝහලකට යනවා. රැකියාවපත් වීම කරන්න. දැන් ඒ රෝහලට එන සාමාන්‍ය වෛද්‍යවරයෙක් කියා. එතකොට එයාට තියෙන සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ පිළිගැනීම. එතකොට එයා රෝහලට ගිහිල්ලා කියනවා මම විශේෂඥ වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න අවශ්‍ය විභාග ටික ලියලායි තියෙන්නේ. නමුත් තාම මට මේ විශේෂඥ උපාධිය හම්බ වෙලා නැහැ. දැන් අර රෝහලට ගිහිල්ලා එහෙම කිව්වා කියලා එහෙ සලකපු කට්ටිය මෙයාට අනාගතේ හම්බ වෙන්න තියෙන විශේෂඥ තනතුරට සලකනවාද අද? අනාගතේ හම්බ වෙන්න තියෙන තනතුරට අද සලකන්නේ අද සලකන්නේ නැහැ. එයා ඒ තනතුරත් අරගෙන එහාට ගියා නම් විශේෂඥයෙකුට සලකන සැලකිල්ල සලකනවා. ආන් ඒ වාගේ මේ ලෝකේ ජීවත් වෙන අපි අද යම් මට්ටමක ජීවත් වෙනවද? අපෙත් අදහසක් තියෙනවා මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා දවසකට පැය 5ක් 6ක් භාවනා කරන්න. මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා කවදාවත් පන්සිල් කඩන්න නැතුව ඉන්න. මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා මහාන වෙන්න. මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා දුප්පත් අයට ගෙවල් ටිකක් හදලා දෙන්න. ඒ ඉස්සරහට හිතාගෙන ඉන්නවනේ. නමුත් ඔය ටික කරන්න ඉස්සලා මැරුණොත් මේ ඉස්සරහට හිතාගෙන හිටපු දේවල් වල ප්‍රතිඵල හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ හිත හිතා හිත හිතා කල්ගත කරන්න කාලයක් නෑ ඒ වාගේ මහ දේවල් කරගන්න බැරි වුණත් තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරගෙන කටයුතු කරන එක හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයෙන් නිරන්තරයෙන් සම්පූර්ණ කරගත යුතු දෙයක්. ආන් එතන ඉන්නවනම් ඒ පුජ්‍යලයාට මහා පුදුම ආරක්ෂාවක් තියෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු කාරණා වලින් අපි දැන් හොඳටම දන්නවා තිසරණ පන්සිල් තියනවා කියලා කිවි හැබෑ වූ බෞද්ධයෙක් මරණයත් එක්කම උපත ලබන්නේ දෙව්ලොව කියන කාරණාව භාග්‍යතුන් වහන්සේම අනුමත කරපු දේශනාවක්. ඒ නිසා ওই ටික මුලින්ම සම්පූර්ණ කරගන්න එක කොයිතරම් අසාධ්‍ය තත්ත්වයකටපත් වෙලා හිටියත් හිතලා සතුටු වෙන්න තියෙන දෙයක්. ඊළඟට පින්නොත්නේ අර නිරේට ගියපු අය පංචවදයකට භාජනය කළා. ඊළඟට අර පොරවෙන් රැස්සා. ඊළඟට වෑයක් අරගෙන ගිහිල්ලා වෑයෙන් රැස්සා. ඊළඟට සඳහන් කළා මේ වෑයෙන් රැහැලා මේ කට්ටිය ආයත් නිරේකට තමයි දාන්නේ. දැන් අපි සඳහන් කරන්නේ දේවදූත සූත්‍රයේදී යම රජුරෝ දේව දූතයෝ දැක්කේ නැද්ද කියලා අහනවා කියලා. ඒක අපි දේව දූතයෝ දන්නවා. මේ දේව දූතයෝ දැක්කේ නැද්ද කියලා අහනවා. එතකොට මතක නෑ දේව දූතයෝ කියලා කියවට. හැබැයි මතක් කරලා දෙනවා. අද ඉපදිච්ච ළමයා ලෙඩ හැදිලා ඉන්නේ කියලා. මේ ආදි වශයෙන් මතක් කරලා දෙනවා දේව දූතයෝ ටික. එතකොට කියනවා දැක්කා ස්වාමීනි. එහෙනම් ජීවිතයේ ස්වභාවය තේරුන්නේ නැද්ද? නෑ ස්වාමීනි. එහෙනම් ජීවිතයේ ස්වභාවය තේරුම් අරගත්තේ නැතුව ඔබ දැස් කරගත්ත මේ කරුම ඔබේ අම්මා තාත්තවත් ළඟ ඉන්න අයවත් නෙවෙයි ඔබම විසින් විඳින්න ඕනේ. හැබැයි ඉතින් යම රජුරෝ දේවදූතයෝ දැක්කේ නැද්ද කියලා අහනවා ඇත්තේ අබුද්ධෝත්පාද කාලවල වාගේ. මේක තේරුම් ගන්න. මේ බුද්ධෝත්පාද කාලය. මේ කාලේ මොනවා අහනවා ඇද්ද එහෙම වුණොත් දැන් අපි මැරිලා ගියොත් එහෙම එහාට. මං හිතන්නේ විශේෂයෙන් අහන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබුණ ඇහුවේ නැද්ද කියලා. එහෙම ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ මොකක් වෙයිද? හොඳට ධර්මයේ තිබුණා ඔබ ජීවත් වෙච්ච රටේ උඹ ඇහුවේ නැද්ද ධර්මයේ කියලා තමයි අහන්න තියෙන්නේ. ඒත් නෑ කියලා කිව්වනම් යම රජුරන්ටවත් අනුකම්පාවක් ඇති වෙයිද කියන කාරණාව තමයි හිතන්න බැරි. එහෙමනම් දැන් තේරෙනවද අපි කොච්චර වටින තැනක ඉන්නවද කියලා. කොයිතරම් ආරක්ෂාවක් අපි වටේට තියෙනවද කියලා. අපේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණික බව කියලා කියන්නේ මේ හැම හැම ජීවිතයක් වටේටම අති දැවැන්ත ප්‍රාකාරයක් වාගිතුන් වහන්සේ හදලා තියලා තියෙනවා. ආරක්ෂාවට. ඒ වෙන මොකක්වත් නෙමෙයි. නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය කියන ආරක්ෂිත පෞර අපේ ජීවිතයට භාග්‍යතුන් වහන්සේ ලබලා දීලා. ඉතින් නමුත් අපිට ඒකවත් වැටහෙන්නේ නැතුව ජීවත් වෙනවා නම් ඒකයි මම කියේ යම රජුරෝ ඊට වඩා නම් අනුකම්පා කරන එකක් අනුකම්පා කරන එකක් නෑ කියලා. ආන් ඒ හින්දා නිර්මල ධර්ම රත්නයෙන් මොනවද සඳහන් කරලා තියෙන්නේ? ඒ කරුණු ටික අපි අපේ ජීවිතයට එකතු කරගන්න එකම හරි වටිනවා. ඊළඟට පින්නතුනේ හදිස්සියෙම ඕනෑම කෙනෙක් මැරිලා යන්න පුළුවන්. ඒ කරුණු ඉතින් අපිට අපිටින් කියන්න දෙයක් නැහැ. ඒ මැරිලා යන කෙනා කොහාටද යන්නේ කියන කාරණාව තමයි ඊළඟට හිතන්න තියෙන්නේ. මෙතන සඳහන් කළා හදිසියේ ගින්නක් ඇති වුණොත්, ගම් වතුරක් ආවොත්, සුළු සුළඟක් ආවොත්, පාරේ යන ගමන් එකපාරම වාහනයක් අපේ ඇඟට ආවොත්, ආන්ගේ ඕනෑම දෙයකට අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. ගම් වතුරක් සුළු සුළඟක් ගින්නක් ආවොත් මෙතන අතහැරලා යන්න වෙනවා. අතහැරලා යනකොට අරන් යන්න ප්‍රමාණයක් තියෙන්න ඕනේ තව තැනක ජීවත් වෙන්න. ඒ අරන් යන්න තියෙන ප්‍රමාණය හැම වෙලාවෙම සූදානම් සහිතව තියෙන්න ඕනේ. මහා ලොකු ගින්නක් නැත්තම් කඩාගෙන බිඳගෙන මහා වතුරක් එකපාර වෙනකොට අහුල අහුල මෙවුවා ගෙනියන්න වෙලාවක් නැහෙනේ. සූදානම් කරගත්ත යමක් තියෙනවා. ආන් ඒ වගේ තමයි මරණය එනවා කියන එක. මේ මං අහවල් දවසේ එනවා තව පැය කීපයකින් එනවා දැන් අහවල් තැන ඉන්නේ කියලා එහෙම එන්නේ එහෙම එන්නේ නැහැ එහෙනම් හැම වෙලාවෙම අපි සූදානම් වෙලා ඉන්න ඕනේ පස්සේ කුසල් රැස් කරගන්න කල් තියන්නේ නැතුව පුළුවන් තරම් කුසල් රැස් කරගෙන තියෙනවා. එතකොට ඕනේ පැත්තකට කොහේ ගියත් කමක් නැහැ. මං රැස් කරගත්ත කුසල් මංගාව තියෙනවා කාටවත් ඒවා මෙහි තියාගන්න මෙහි තියාගෙන ගන්න පුළුවන් කමක් නැතු වෙනවා. ඊළඟට මේ නිරේත දාපු නිරිසත්තු අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. තිසරණ පන්සිල් තිබෙන්නේ නැති හින්දා. තිසරණ පන්සිල් තිබුණා නිරේත යන්නේ නැහැ නේ. එහෙනම් තිසරණ පන්සිල් තිබෙන්නේ නැති නිසා තමයි මේ තරම්ම මේගොල්ලෝ දුක් විඳින්නේ. ඊළඟට සඳහන් කළා මේ කරුණු නැවත නැවත හිතන කෙනාට තමයි මේ වීරිය කියන ධර්මතාවය වැඩෙන්නේ කියලා. නැවත නැවත නැවත නැවත මේ නිරේ කාරණාව ආවර්ජනය කරන්න ඕනේ. එදාට ඒ නිරේ පිළිබඳව මහා පුදුම බයක් ඇති වෙනවා. ඒ බය ඇති වෙලා නිරයෙන් මිදෙන්න මොනවද කරන්න ඕනේ ඒක සම්පූර්ණ කරන්න වීරිය වඩන්න වීරිය වඩන්න හිතෙනවා. ඊළඟට සඳහන් කළා මේ නිරිසත්තු රැහැනකින් බඳිනවා දැන් අර වැයෙන් රැහැලා මේ දිරිසතා ගිනිගත් ලණුවකින් බඳිනවා. ගිනිගත් ලණුවකින් අතපය ගැට ගහලා ගිනිගත් රතේක ඒ ලණුව ගැට ගහනවා. යකඩ පොළොවක් ගිනි අරන්නේ තියෙන්නේ. දැන් අර රතේ මේ නිරිසතාව යකඩ පොළොව දිගේ ඇදගෙන යනවා. ගිනිගත් යකඩ පොළොවේ ගිනිගත් රෑනකින් බඳලා ඒ රෑන ගිනිගත් රතේක බඳලා ඒ රතේ යමපල්ලු විසින් දක්වනවා. දැන් යකඩ පොළොවේ ගිනි අරගෙන ගිනි කුපුරු විසි වෙවි පිච්චි පිච්චි ඉතින් අවුරුදු 10 ගාණක් එහාට අදිනවා මෙහාට අදිනවා එහාට අදිනවා මෙහාට අදිනවා. පෙරලි පෙරලි පෙරලි පෙරලි මේ මේ අතට පිච්චි පිච්චි මෙයා අනන්ත දුක් විඳිනවා. ඊළඟට සඳහන් කළා ඉන් පසුව ගිනි අඟුරු පර්වතයකට නංගනවා කියලා. විශාල ගිනි අඟුරු කඳු මහගල් පර්වත වගේ. මේ ගිනි අඟුරු කන්දට නගින්න කියනවා. නැංගේ නැත්තම් අර යකඩ උල් වලින් අයින්නවා. පහර දෙනවා නගින්න කියලා. එතකොට නගිනවා. ධනක් පමණ එරි එරි එරි එරි තමයි නගින්නේ ගිනි අඟුරු වල. එහෙම පිලිස්සි පිලිස්සි මැරෙන්නේ නැතුව ඉහළට නැගලා ආපහු බහින. ඉහළට නගිනවා ආයෙ බහිනවා. එහෙම බැහැගෙන එනකොට සමහර වෙලාවට පාද වලින් අල්ලලා ලෝදිය හැලියකට දානවා. ඔළුව යටට ලෝදිය හැලියට දානවා. ඒතකොට නිකන් හාල් පැහෙනවා වගේ. වසර 10 ගණනක් මේකේ පැහෙනවා. යටට යනවා, උඩට එනවා, හරහට යනවා. පෙන දදා පෙන දදා පැහෙනවා. හැබැයි මැරෙන්නේ මැරෙන්නේ නෑ අවුරුදු 10 ගණනක් පැහෙනවා. ඉන් පස්සේ මේ වද බන්ධන වලින් පස්සේ තමයි මහනිරේට දාන්නේ. මේ සාමාන්‍ය සාමාන්‍ය නිරේවල් වල තියෙන වේදනා. ඉතින් ඒ මහ නිරේට දානවා කටුඹුල් නිරේ වාගේ නිරේවල් තියෙනවා. කටුඹුල් කියන්නේ මහ වනාන්තරයක්. ඉඹුල් වනාන්තරයක්. යොදුන් ගානක් උස ගහක්. කටුවක් අඟල් 16ක් විතර දිගයි. ගිනි අරගෙන රතුම රතු පාටයි. අග්ගිස්සෙන් යන්තමට නැමිලා තියෙනවා කියලා සඳහන් කරනවා. සමහරු ඉහළට යනවා, සමහරු පහළට යනවා. වේදනාව වැඩි හින්දා මග නතර වෙනවා. මග නතර වෙච්චාම අර හෙන්දු වගේ ඒව දාලා අයින්නවා. යකඩ හෙල්ලවල් වලින් අයින යනලා කියනවා මේ නතර වෙලා ඉඳලා හරියන්නේ නැහැ යන්න තියෙනවා. උඩට යන්න තියෙනවා. බහින කට්ටිය නතර වෙච්චාම යනලා කියනවා නෑ බහින්න තියෙනවා කියලා. උගල නතර වෙන්න හැකියා යනකොට එනකොට කටුවෙනියනි පිච්චි පිච්චි යන්න ඕනේ. මොහතකට හරි නතර වුණොත් හෙලිපාර කණ්ඩ බලාගෙන ඉන්න ඕනේ. අනලා කියනවා ඉඳලා හරියන්නේ බහින්න වෙනවා කියලා. ඉතින් ආය අවුරුදු 1000 ගාණක් දුක් විඳිනවා. මේ ලෝකේ සැපයි කියලා හොයාපු සමහර දේවල් වල ප්‍රතිඵල හැටියට හම්බ වෙන දේවල්. එහෙම දුක් විඳිනවා. ඊට පස්සේ අසුචි නිරේකට ගෙනහිල්ලා දානවා. ඒකේ ඉන්නේ පණු, තනිකරම අසුචි තියෙන්නේ. පැහැෙනවා, දුම් දානවා. හරි දුර්ගන්ධයි. විශාල පණුව ඉඳගෙන හැම විදලා, මස් විදලා, නහරවැල් විදලා, ඇටකෝටු විදලා ඇතුලේ තියෙන ඇට මිදුළු උරාගනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒකට මේ එක එක කනවා නෙමෙයිනේ. මීමෙහි පොදියක් ඇඟේ එල්ලුණා වාගේ මුළු සරුවාංගෙම මේගොල්ලෝ වහගන්නවා. අනෝ හරි ලොකුයි කියලා සඳහන් කරන්නේ මේ ඇත් කඳන් වාගේ කියලා, ඔරු කඳන් වාගේ කියලා. නමුත් ඒගොල්ලන්ගේ හොට ඉදිකටු සිදුරක් වාගේ බොහොම පුංචි කියලා සඳහන් කරනවා. ඉතින් ඒකෙන් විද විද විද විද ඇට කෝටුවක් විදලා ඇට මිදුළු ටික තමයි පුරාගන්නේ. ඊළඟට ගිනි අලු නිරයක් තියෙනවා. ගිනි අලු. පත් වෙච්ච අලු තියෙන්නේ. ඒකේ පිච්චෙනවා තැම්බෙනවා. ඊළඟ සඳහන් කරනවා අර අපි සඳහන් කරපු කටිඹුල යොදුනක් උසයි කියලා. යොදුනක් උසයි අඟල් 16ක් දිග කටු තියෙනවා කියලා සඳහන් කරනවා. ඉන් පස්සේ අසිපත්‍ර නිරේට දානවා. ඒක කැලෑවක්. නිදි සත්තු අර ගවය දක්වනවා වගේ ඒක දක්වනවා. ඊට පස්සේ අර ගස්වල තියෙන කොළ සේරම වැටෙන්න පටන් ගන්නවා. ඒවා කඩු වාගේ. කණේ වැදුනාම කන කැපෙනවා, නහය වැදුනාම නහය කැපෙනවා, අතට වැටුනාම අත කැපෙනවා, සරුවාංගෙම කැපෙනවා. ආයෙත් අපිට පිට හැදෙනවා ආයෙත් කැපෙනවා. ඉතින් මේ නිකන් සාමාන්‍යයෙන් කැපිලා යනව නෙමෙයි. හිතන්නකෝ අපි මෙහෙම වාඩි වෙලා ඉන්නකොට පිටිපස්සෙන් ඇවිල්ලා කවුරු හරි උරපත්ත දිහාට කඩුවකින් කෙටුවොත් එක අතක් ගැලවිලා බිම වැටෙනවා පේන්නේ අනිකට කොටනවා අනික් අතත් ගැලවිලා පේනවා කනටත් කඩු පාරක් ගහනවා ආය කකුලටත් ගහනවා ඉතින් කැපි කැපි යනකොට බොහොම වේදනාවක්ද කියලා. ඒ මෙහෙ කඩුවකින් කොටහම දැනෙන වේදනාවට වඩා සිය ගණන් වේදනාව වැඩි ඒ නිරේ කොළ වලට කැපෙනකොට. ඊට වඩා හරි වේදනාවක්. ඒ වේදනාව තමයි අවුරුදු 10 ගානක් අසිපත්ත වනේ විඳින්න තියෙන්නේ. ඊළඟට සඳහන් කළා ශාරෝධක සහිත ගඟක්. මේ සඳහන් කරන්න බොහෝ වෙලාවට වේතරණිය කියන්නේ. ඒක ගඟක්. ඊටාම ශාරෝධක කියලා කියන්නේ බොහෝම ලුණු, කටුකවු ලුණු රස. පැහැෙනවා ඒ ගංගාව. ඉතින් ඒකේ රැලි වලටත් කැපෙනවා, කොළ වලටත් කැපෙනවා. ඒකෙන් බේරෙන්න යට ගියාම යටත් කැපෙනවා. අවුරුදු 1000 ගාණක් මේ වගේ පෙති පෙති ගෙහි ගෙහි ජීවත් වෙනවා. ඊට පස්සේ යමපල්ලෝ බෙලී කොකු දානවා. මාළු අල්ලන්න වාගේ. ඒ වගේ එල්ලිලා ගොඩ එනවා. මොනවද ඕනේ කියලා අහුවාම අනේ ස්වාමීනි බඩගිනි. යකඩ අඬුවෙන් කට ඇරලා රත් වෙච්ච ලෝහ ගුලියක් ගෙනල්ලා කටට දානවා. ඒක තොල් පුච්චගෙන, කට පුච්චගෙන, දිව දවාගෙන, මුළු සරුවාංගෙම දවාගෙන අඳුමුකෙන් පිට වෙලා යනවා. ඊළඟට පිපාසයි කියහම ලෝධිය අරගෙන ඇවිල්ලා පෝනවා. කාලාන්තරයක් ඒ දුක නිරේ අප්‍රමාණව මේගොල්ලෝ විඳිනවා. ඊළඟට සඳහන් කරනවා එයින් ගොඩට අරගෙන මේ ලෝහගුලි ලෝධිය වගේ දේවල් පෝලා මේ වේදනාවල් දරාගෙන අවුරුදු 1000 ගණන් ජීවත් වෙලා ආයෙත් තැනකට උස්සගෙන ගිහිල්ලා ආයෙත් දානවා. එතකොට මේ හැම අකුසල කර්මයකටම මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු කරපු දේවල් ඒ ඒ විදිහට ඒ ඒ විදිහට විපාක දීලා තියෙනවා. මේ දේවල් කරපු නිසායි මේ අකුසල කර්මය, මේ දේවල් කරපු නිසායි මේ විපාකය, මේ එකක් එකක් ගානේ තම තමන් රැස් කරගත්ත කර්මයට කර්මයට අනුව විපාක විඳිනවා. ඊළඟට තව නිරයක් පිළිබඳව සඳහන් කරනවා යමපල්ලෝ දක්කගෙන දක්කගෙන යනවා මේ නිරිසතු හරියට ගවය දක්වනවා වගේ. එතකොට කියනවා බොහොම පැහැදිලි ජලයේ තියෙන නොදඹුරු තොට තියෙන නිල්ම නිල් පාට ජලයෙන් පිච්ච ගඟක්. නිරාගින්දරේ රත් වෙලා රත් වෙලා රත් වෙලා පිපාසාව දැඩිසේ උත්සන්න වෙලා මේගොල්ලෝ දූවගෙන ගිහලා අර ගඟට පයින්නවා. පැන්න ගමන් ගඟ හිඳෙනවා. නමුත් ඒකේ තියෙන්නේ බොල් අඟුරු, වී බොල් වල අඟුරු. දෝත් අරගෙන බොනවා. නිමිරජිරු මාතලීගෙන් මේ කාරණාව පෙන්වහම අහනවා මාතලී මොනව කරපුවයිද? ස්වාමීනි මිනිස්සු රවට්ටපුවයි. ඒ මොනව කරලාද? හොඳ වී වලට බොල් වී කරවම් කරලා මිනිස්සු රවට්ටලා දීලා. ඒ විපාකය ඔය. දැන් ඒකට මේ අනුරූප කාරණා එකයිනේ පෙන්වන්නේ. හොඳ වී වලට බොල් වී කලවම් කරලා. ඒතකොට මේ කාරණාවට සාපේක්ෂව තව කොච්චර දේවල් තියෙනවද? හාල් වලට ගල් දානවා. සීනි වලට වතුර දානවා. කල් ඉක්ුත් වෙච්ච දේවල් වල ලේබල් එක වෙනස් කරලා ආය අලවලා දෙනවා. ලාභ බඩු හොඳ දේවල් හැටියට ඉහළ මිලට විකුණනවා. ඒ ඒ පුජ්‍යලයාගේ මූණ දිහා බලලා ඒ විදිහට විකුණන ක්‍රම තියෙනවා. එතකොට එහෙනම් මේ සියලුම දේවල් වල අනුරූප විපාකයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට එහෙම විකුණන්න ගියහම සමහර වෙලාවට රැවටිච්ච පාරිභෝගිකයා ඒ බාල දේවල් ඉහළ දේවල් හැටියට ගෙනහිල්ලා ඒගොල්ලෝ දානපතින් බවට පත් වෙන්න දම් පූජා කරනවා. එතකොට අපිට දානපතින් වෙන්න හම්බුනේ නෑ. එතකොට මට දානපතියෙක් වෙන්න තියෙන තැනත් අර වෙලෙන්ද උදුරගත්තා. මට උසස් ආහාර වේලක් දන් දෙන්න තිබිච්ච එකක් අර මිනිස්සයා උදුරගත්තා. මට බාල ආහාරයක් උසස් ආහාරයක් කියලා මට දුන්නා. මට උසස් වස්ත්‍රයක් පූජා කරගන්න තියෙන එකක් ඒ මිනිස්සයා උදුරගත්තා. එතකොට ඒ තුලින් සාමාන්‍ය මිනිස්සු රැවට්ටුවා විතරක් නෙමෙයි සිල්වතුන් ගුණවතුන් රැවට්ටලා තියෙනවා. එතකොට ඒකේ විපාකයේ සාමාන්‍ය මිනිස්සු රැවට්ටුවට වඩා හරි ගැඹුරුයි. දැන් වී වලට බොල් කලවම් කරලා දුන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටනේ. ගොවියෝ ගොවියෝ කරගත්ත දෙයක්. එහෙම නැත්නම් ගොවියෙක් මුදලාලි කෙනෙකුට කරපු දෙයක් එහෙම දෙයක්. දැන් ඒකට ඊට වඩා සිල්වතෙක් රැවට්ටුවාම ඒකට අනුරූප විපාකයේ ඊට වඩා හුඟක් ඉහළයි. එහෙනම් ආන් මේ දේවල් හරියට සලකන්න ඕනේ දේවල්. මේ විපාකයේ තියෙනකොට කොහොම කොහොම වෙයිද? ආන් ඒ නිසා ඒ දේවල් මනාවම මෙනෙහි කරන්න ඕනේ. අපි යටින් කාටවත් එහෙම නොවෙන්න ඕනේ කියලා. ඒ වාගේ නිරයන් පිළිබඳවත් මෙතන සිහිපත් කරලා තියෙනවා. ඊළඟට කුණු වූ ලේ සරව තියෙන නිරයක් තියෙනවා. ලේ සහ සරව කුණු වෙලා තියෙනවා. ඒකේ නිරිසත්තු පිළිලා ඉන්නවා. ඒගොල්ලෝ අපූර්වට අර කුණු වෙච්ච ලේ සරව බීගෙන බීගෙන බීගෙන යනවා. මොනවා කරපු අයද කියලා සඳහන් කරලා තියෙනවා මව්පියන් පූජා සත්කාරයේදී සුදුසු ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට කරදර කරපු අය. මව්පියන්ට පූජාවන්ට සුදුසු ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට කරදර හිරිහැර කරපු අය විඳින එක අනුරූප විපාකයක් අවේව තියෙනවා. මේ එක. ඊළඟට ගිනි අඟුරු වලවල්. සමහර වෙලාවට ගිනි අඟුරු වලේ පොළොව පැත්ත යටට අනිනවා ඉන ගාවට එනකන් යට යනවා. තනි ක්‍රම අඟුරු යට. පිච්චෙනවා. ඒක අහන්න දෙයක් නෑනේ. මැරෙන්නේ නෑ. අපි කියමුක කෙනෙක් වතුර පැනලා වතුර යට ඔළුවෙන් හිටගෙන කකුල් දෙක උස්සගෙන ඉන්නවා කියලා. එතකොට ඉනගාව ඉඳලා සම්පූර්ණ යට කොටස ඔක්කොම වතුරයි. ආන් ඒ වගේ තමයි ඉනෙන් පල්ලෑ සම්පූර්ණ කොටස රත්තුම්ම රතු පාටට ඇවිලෙන ගිනි අඟුරු ඇතුළේ. පිච්චෙනවා. ඒ අඟුරු වලට යම්සේද මෙහි තියෙන අඟුරු වලට වඩා දසදහස් ගුණයකින් පිච්චෙනවා. හැබැයි මැරෙන්නේ මැරෙන්නේ නැහැ. එහෙම නිරේවල් පිළිබඳවත් සඳහන් කරනවා. පර්වත පෙරලි පෙරලි යන මහ නිරේවල් පිළිබඳව සඳහන් කරනවා. එහෙන් මෙහෙන් පර්වත පෙරලිලා එනවා. ඉනෙන් යට කෑල්ල සම්පූර්ණ යකඩ පොළවේ ගිලිලා තියෙනවා. උඩ කෑල්ල සම්පූර්ණයෙන් පර්වත වලින් එහාට තැලෙනවා මෙහාට තැලෙනවා ආපහු පණිනවා ආපහු තැලෙනවා ඒ වාගේ නිරේවල් පිළිබඳව සඳහන් කරනවා. එතකොට මේ අපාය බය පච්චවෙක්කනතා මේ විදිහට නිරේවල් 136ක් පිළිබඳව කරුණු සඳහන් කරන්න ගියොත් ඒක අති දීර්ඝ විස්තරයක්. නමුත් හරි භයානක වූ නිරේ ස්වභාවය තමයි මේ මේ සිහිපත් කරන්නේ. මේන් මේ නිරය මේ ඉන්න විදිහටම අපි ජීවත් වුණොත් ගිහිල්ලා ඉපදෙන්න තියෙන තැන නේද කියලා කල්පනා කරලා නිරය පිළිබඳව බය ඇති කරගෙන निराබයෙන් මිදෙන්න වීර්ය වඩලා කුසල් රැස් කරන්න කියලයි මේ සඳහන් කළේ. අපාය බය පච්චවෙක්කනතා වීර්ය නැති කෙනෙක් මේ කරුණ සිහිපත් කරන්න. සිහිපත් කරලා මේ නිරයට යන්න බැරි නම් වීර්ය වඩන්න. එතකොට මේ පළවෙනි කාරණාව. අපාය බය පච්චවෙක්කනතා. වීර්ය දියුණු වෙන්න නිරය පිළිබඳව අහගන්න එක හරි වටිනවා. ඊළඟට සතර අපායේ ඊළඟ කොටස. අපාය බය විපච්ච වේකනතා කියන එකේම අනිත් කොටස. තිරිසන් අපාය. කොයි තරම්නම් දුක්ඛදායකද? කොයි තරම් බිහිසුණුද තිරිසන් අපාය. ඒ බිහිසුණු බව වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරම්. තිරිසන් අපායේ තියෙන බිහිසුණු බව. සමහර වෙලාවට අපි ඇය බලනවා දකිනවා ඔය සත්තු පිළිබඳව වැඩසටහන්. ඔය ඇමරිකානු, අප්‍රිකානු වනාන්තරවල සත්තුන්ගේ ජීවිතවල ඇති ඒ දේවල් පෙන්නනවා. සමහර වෙලාවට ඔය ජිරාෆ්ලා වාගේ මහ උස සත්තු කොටියෝ ඇවිල්ලා වට කරගෙන කකුල් හතරෙම හතර දෙනෙක් කනවා බඩ යටින් තව එකෙක් කනවා පිට කොන්ද උඩ තව එකෙක් කනවා බෙල්ලට පැනලා තව එකෙක් කනවා මේ කොටි හතර දෙනෙක් පහ දෙනෙක් හය දෙනෙක් එක සතාගේ උඩ නැගලා කොහොම හරි කාලා කාලා වටන්න හදන. වැට්ටුවාට පස්සේ ආයෙ නැගිටින්න දෙන්නේ දෙන්නේ නැහැ. ඉතින් ශාරීරික සියුම් තැන් වලින් බඩ දිහන් වාගේ අල්ලලා ඉරලා ගත්තාම බඩ වැලුත් එක්කම එක්කෙනෙක් කෑල්ලක් ඇදගෙන යනවා. තව එක්කෙනෙක් බෙල්ල දිහන් ගලවගෙන යනවා. තව එක්කෙනෙක් ඔළුව දිහා පැනගෙන කනවා. නමුත් මේ මහ පුදුම වේදනාවක් මේ දරනෝනේ අපි මේ රූපරාමුව දිහා බලාගෙන හිටියට අපිට මේ ඒ අතරම පේනවනේ තව පිරිසක් ගිහිල්ලා ඒව ප්‍රතිගත කර කර මේ හදාපුවා නෙමෙයි මේ දෙන්නේ කියලා. ඒ ප්‍රතිගත කරන අයත් ඉන්නවා ඒගොල්ලන්ගේ වාහනක් තියෙනවා අලියෝ වාගේ මහ සත්තු සිංහයෝ වාගේ සත්තු ඇවිල්ලා 7-8 10 දෙනා පෙරලගෙන කනවා. ගංගාවල් වලින් එතර යනකොට කිඹුල්ලු වාගේ අයගෙන් බේරෙන්න හම්බෙන්නේ. ආන් ඒ ඒ අය කොයිතරම් දුකක් විඳිනවද? ජීවිතේ බේරගන්න සමහර අය දුවනකොට බඩවැල් ගුලිය ඔක්කොම එළියට වැටෙනවා. ඒකත් ඇදගෙන දුවනවා. මොනතරම් ජීවිතේට ආදරේ තියනවද? නමුත් මේ විඳින දුක්ඛන්දරා එතන පෙර භවයක අපේ අම්මා ඇති, තාත්තා ඇති, සහෝදරය සහෝදරිය ඇති, දරුවා ඇති, ස්වාමියා ඇති, බිරිඳ ඇති. ඒක තමයි සංසාර ජීවිතේ සංසාර ජීවිතේ හැටි. මේ සසර භයානකත්වය ගැන බුදුරජාණන් වහන්සේ ඔය පැහැදිලි කරපු තැන. ඊළඟට සත්තු මරන්න ගියාම අපි තවක නොඑක ආකාරයෙන් වද වේදනාව වලට පමුණුවන හැටි. ගහලා මරන්න ගියාම කෙනෙක් අල්ලගෙන කොයිතරම් වද දෙනවද? අපි හොඳට අහලා තියෙනවා ධර්මයේ තියෙන චුන්දසූකර ඌර මරාපු හැටි. ලොකුම ඌර අල්ලගෙන හොඳට හිර කරලා බැඳලා හතරස් පොල්ලකින් තලලා උණු වතුර ගෙනල්ලා ඇඟට වක් කරලා කට ඇරලා කටටත් වක් කරලා පණ පිටින්ම බඩ ඇතුළත් හොදලා පණ පිටින්ම පිටපැත්තත් හොදලා අරගත්ත හැටි. මොන තරම් වේදනාවක් විඳිනවද? මැරෙන මොහොතේ එතකොට මේ කතා කරන ඔබත් මමත් චුංගසූකර ඌරන්ට දුන්න වේදනාව එක වතාවක් නෙමෙයි දසදහස් ගණන් වතාවල් මේ සංසාරේ අපි විඳලා තියෙනවා. අද මේ මොහොතට මෙහෙම හිටියට. තව කෙනෙක් වෙඩි තියලා මරනවා. තව කෙනෙක් උල් වලින් ඇනලා මරනවා. තව කෙනෙක් පොරවෙන් කොටලා මරනවා. මේ නොයේක් ආකාරයෙන් ජීවිතේ විනාශ වෙන හැටි අපි තව දකිනවා. සමහර අය පණ පිටින්ම පුච්චනවා. සමහර අය පණ පිටින්ම පුච්චගෙන කනවා. සමහර අය පුච්චන්නේ නැහැ පණ පිටින්ම කනවා. සමහරලාට ওই මාළු එහෙම අල්ලන්න ගියාම විශාල මාළු අර බෝට්ටු වල ඉඳලා ලොකු හෙල්ලවල් වලින් ඇනලා මොහොතේ පැත්තක් රතු පාට වෙනවා. ඒ තරම් ලේ. එහෙම ඇනලා මර. සමහර අය දිලි කටුවෙන් ළඟට ළඟට අරගෙන අර ඒගොල්ලෝ ගාව තියෙන ලොකු උල් අන්ගේ උල් සහිත ලී වලින් දාලා මේ පන පිටින් ඉන්න සතා අරකින් ඇනලා උස්සලා ගන්නවා. දෙන්නේ දෙපැත්තෙන් විතර දාලා ඇදලා ගත්තාම ඒක නිකම්ම ඇමිනෙනවා. ඇදලා ගන්න. එහෙම ගන්න බැරි වුණොත් ජකඩ උලක් තියාගෙන අයිනෝලුව දිහාට. නැත්නම් මිටියක් තියාගෙන ඔලුවට ගහනවා. ආයෙ අතලාට ඇවිල්ලා මිටි පාරක් දෙකක් ගහලා සමහරලාට පන පිටින්ම එහෙම්මම කපනවා. දැල්ලෝ වගේ සත්තු සමහර අය මරන්න ගියාම මේ තප්පර ගාන යන්නේ. මේ දැල්ලා දැල්ලා කපලා පැකට් එකකට දාලා ඉවරයි. තප්පර ගාන. ගත්ත ගමන්ම කපනවා. සමහර සත්තුන්ගේ ඉස්මුදුනට ඇණේකින් අයින්නවා. මාළුවන්ගේ එහෙම. නැල්ලා ඒගොල්ලෝ දන්නවා එතන ඊට පස්සේ පොඩි කම්බි කූඩක් යවනවා. ඒක කොඳුයට පෙළ දිගේම වලිගේ ගාවටම යනවා. දඟලන තරම සීමාවක්. මොන වේදනාවක් ඉවසනවා. සමහර අයගේ වලිගය විතරක් කපලා ඒ පැත්තෙන් ස්පුදුරට එවනවා. ඉතින් අපි දකින්නේ දර්ශනයක් විතරයි. නමුත් විඳින වේදනාව, තිරසං අපායේ දුක. ඉතින් මේ දුක්ඛන්දරාව අපිට දවසක විඳින්න වෙන්නේ නැහැ කියලා කවදාවත් කියන්න බෑ. මෙතෙක් වින්දා අනාගතෙත් අනාගතෙත් එහෙමම උරුමයි. එතකොට ඒ වාගේ මේ මහා දුක්ඛන්දරාවක් ඉස්සරහා තියාගෙන මේ ඉන්නේ. මෙහෙම දැන් හිටියට බණ කියන මමත් බණ අහන ඔබත් අපි මහා පුදුමාකාර අපරාධකාරයෝ සංසාරෙට. දැන් එහෙම මම සඳහන් කළේ මේ දුක් වලට අපි කොච්චර තව උරුමකම් කියනවද? අපි බුදුරජාණන් වහන්සේ එක ගාථාවක් දේශනා කළා දිසෝ දිසං යන්තං කලිරා වේරි වාපන වේරිනා මිච්ඡා පනීහිතං චිත්තං පාපියෝ නං තසෝ කරි දිසෝ දිසං යන්තං කලිරා මේ හොරු දෙන්නේ එකට ගැටෙන්න පටන් ගත්තොත් ඒක මහා බිහිසුණු ගැටුමක් දැන් හිතන්නකෝ සිංහෙක් මුවෙක් එක්ක පොර කනකොට සිංහයාට මුවා මරා ගන්නවා කියන එක බොහොම සුළු වැඩක්. නමුත් Taman හා සමාන තව සිංහෙක් එක්ක පොර කනකොට ඒක මහා මහ බිහිසුණු සටනක්. කොටිය දෙන්නෙක් පොර කනකොට ඒක මහා බිහිසුණු ගැටුමක්. ඇත්තු දෙන්නෙක් යනගන්නකොට ඒක හරි බිහිසුණු සටනක්. ආන් ඒ වගේ තමයි පාතාල කණ්ඩායම් දෙකක නායකයෝ දෙන්නෙක් කවදා හරි දවසක ගැටුමට අවතීර්ණ වෙච්චාම ඒක සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් ගැටුමට අවතීර්ණ වුණා වාගේ නෙවෙයි ඒක මහා බිහිසුණු ගැටුමක්. ආන් ඒ නිසා හොරෙක් හොරෙක්ට කොයිතරම් අපරාධයක් කරනවද ඒක කොච්චර බිහිසුණුද? හොරු දෙන්නෙක් ගහගන්නකොටත් එහෙමයි. වේරි වාපත වේරිනා. වෛරක්කාරයෝ දෙන්නෙක් ගැටෙන්න ගත්තාමත් ඒ වගේම බිහිසුණුයි. හැබැයි ඔය දෙකටම වඩා හරි බිහිසුණේ වැරදියට යොදාගත්ත අපේ හිත අපිට විපාක දෙනකොට. වැරදි හිත විපාක දෙනකොට ඊට වඩා හරිම බිහිසුණී කියලා සඳහන් කළා. එහෙනම් මිත්‍යාවට යෙදිච්ච හිත අපිට විපාක දෙන්නේ කොහෙද? අරගොල්ලෝ නම් ගහගත්ත බැනගත්ත ඔක්කොම මේ ලෝකෙන් ඔක්කොම ඉවරයි. නමුත් මේ වැරදියට පවත්වන හිත අපිට ආත්ම දහස් ගණන් දසදහස් ගණන් ආත්මවල විපාක දෙන්නේ කොහෙද? නිරේවල් වල. එහෙනම් වෙන කාටවත් කරන්න බැරි දෙයක් මේ වැරදි හිත අපිට කරනවා. මං කිව්වා අපි මහා අපරාධකාරයෝ කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා කයෙන් කරන වැරදි කරන්න එපා. වචනයෙන් කරන වැරදි කරන්න එපා. හිතින් කරන වැරදි කරන්න එපා. එනම් මේ දස කුසල් වලින් වළකින්න කියලා. මේ ලෝකේ බුදු කෙනෙක් ඇතත් නැතත් පව් කරපු කෙනාට විපාක විඳින්න වෙනවනේ. බුදුරජාණන් වහන්සේලා කළේ අපිට ඒක කියලා දෙන එක. අබුද්ධෝත්පාද කාලවලට ඒක දන්නව හුඟක් අඩුයි. නොදන්නව නෙමේ. දන්නව හුඟක් අඩුයි. එතකොට මේ ලෝකේ තියෙන මේ සිල්පද සිල්පදවල තියෙනවා ලෝකවද්දි ශික්ෂාපද සහ ප්‍රඥප්ති වද්දි ශික්ෂාපද කියලා ශික්ෂාපද කොටස් දෙකක්. මොනවද ලෝකවද්දි ශික්ෂාපද කියලා කියන්නේ? ලෝකේ හැමදාම පවතින දේවල්. ඒ කියන්නේ පන්සිල් පද පහ ලෝකවද්දි ශික්ෂා පද වලටයි අයිති. බුදුරජාණන් වහන්සේ නමක් අපිට කරුණු කියලා දුන්නත් නැතත් ප්‍රාණඝාතය කළා නම් එයාට ඒකේ විපාකය තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලෙටනේ. නැති කාලෙට අපි ප්‍රාණඝාත කෙරුවොත් අපිට බේරෙන්න බැරිද? ඒත් බේරෙන්න බෑම තමයි. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට ප්‍රාණඝාතය හොඳ නෑ කියලා අපි හුඟක් කාලවට පිළිගන්නව දන්නවා. සමහර අය දැනගෙන ප්‍රාණඝාත නොකර ඉන්නවා සමහර අය දැනගෙනත් ඔහේ ගණන් ගන්න නැතුව කරනවා. නමුත් මේ දහම පිළිගන්නේ නැති තවත් මිත්‍යා දෘෂ්ටික ආගම් වල නිරත වෙච්ච අය ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ මේ කාරණාව අහන්නේ අහන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ ප්‍රාණඝාත කරනවා. එතකොට ඒගොල්ලන්ට විපාකයක් නැද්ද ප්‍රාණඝාතයේ? ඒගොල්ලන්ටත් අනිවාර්ය විපාකයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කවුරුවත් අතහැරලා එහෙම නෙවෙයි. එහෙමනම් මේ ලෝකාවද්‍ය ශික්ෂාපදය කවුරු උල්ලංඝනය කළත් ඒකේ විපාකයක් තියෙනවා. එතකොට අනික් ශික්ෂාපද වලට කියන ප්‍රඥප්තිවද්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ නමක් යම් දවසක තීරණය කළා නම් මෙන්න මේ සිල්පදය මෙතෙන් පටන් උල්ලංඝනය කරන්න එපා. දැන් ප්‍රඥප්තියක් බවට පත් වුණා. ඒක කාගේ ප්‍රඥප්තියක්ද? බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තිය. එතකොට මේ ශික්ෂාපදේ අපිට දේශනා කරලා තියෙන්නේ නිවන් දකින මඟ ඉක්මන් කරවන්න. මේ දේවල් වලින් වැළකුණාම නිවන් මඟ ඉක්මන් වෙනවා. එතකොට ඒ ශික්ෂා පදතික අපි ආරක්ෂා කරන්නේ මොකක් නිසාද? ශ්‍රද්ධාව හින්දා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා ශ්‍රද්ධාවෙන් අපි ඒක පිළි අරගෙන ක්‍රියාත්මක කරනවා. විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනයෙන් වැළකෙන්න පුළුවන් නම් නිවන් මඟ ඉක්මන්. පන්සල් මත ජීවත් වෙන කෙනෙකුට සෝවාන් වෙන්න බැරි කමක් නැහැ. සෝවාන් ආර්යයන් වහන්සේ පන්සල් මත තමයි ඉන්නේ. සෝවාන් ආර්යයන් වහන්සේ ගීත අහනවා. තහනමක් නැහැ. නැටුම් ගෙනුම් වැයුම් යාගේ දේවල් පලනවා. තහනමක් නැහැ. විවාහ ජීවිතයක් කෙවනවා. තහනමක් නැහැ. ඒ දේවල් කරනවා. නමුත් කඩාගන්නේ නැත්තේ නිත්‍ය වූ පංචශීලයේ කවදාවත් ඉක්මවන්නේ නැහැ. රාත්‍රී ආහාරයෙන් වැළකීලා නැහැ. සෝවාන් වුණා කියලා රාත්‍රී ආහාරයෙන් වැළකුණේ වැළකුණේ නැහැ. නමුත් සෝවාන් වෙලා නැතුවත් කෙනෙක් රාත්‍රී ආහාරයෙන් වැළකීලා ඉන්නවා. එහෙනම් එයා ඉක්මනට නිවනට යන්න වීරිය වඩනවා ශ්‍රද්ධාව තියෙනවා බුදුරජාණන් වහන්සේ එපා කියපු නිසා මම රාත්‍රී ආහාරයත් හැරියා. බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙන නිසා මේ ගීත අහනෙව්වා නැටුම් බලනෙව්වා මම ඒව නවත්තලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එපා කියලා තියෙන පන්සිල් මත ඉන්න කෙනාට භාග්‍යතුන් වහන්සේ මව තහනම් කරලා පන්සිල් වලින් ඉහළ ශික්ෂාපද ආරක්ෂා කරන්න කැමති කෙනෙකුට තමයි මේ කරුණෝ දේශනා කරලා තියෙන්නේ. පන්සිල් වල නච්ච ගීත වාදිතවත් විකාල භෝජනාවක් නැහැනේ. එහෙනම් ඒක තියෙන්නේ අටසිල් වල ඉඳලා. එතනින් එහාට සිල් වල මේක තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පනවපු ආංගයේ ශික්ෂාපද වලට කියන්නේ ප්‍රඥප්ති වද්‍යයි කියලා. එහෙනම් ලෝකවද්‍ය ප්‍රඥප්ති වද්‍ය කියලා ලෝක ශික්ෂාපද වර්ග දෙකක් තියෙනවා. මේ ලෝකවද්‍ය ශික්ෂාපද කොයි කාලේ කොහොම කරුණත් කවුරුවකින් කැඩුනත් ඒකට විපාකයක් විඳින්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ ප්‍රාණඝාතය කියන කාරණාව මේ ත්‍රිසං අපායේ තියෙන දුක ඉතින් ඒ කාලේට බුදුවරු ඇතක් නැතක් ප්‍රාණඝාත කරන අයට දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට දස අකුසල් ගැන අපි සඳහන් කළේ අපි කොහොමද අපරාධකාරයෝ වෙන්නේ? දැන් එතකොට අපි ප්‍රාණඝාත කරලා, අදත්තාදානය කරලා, කාමමිත්‍යාචාරයේ යෙදිලා, බොරු කියලා, කේලම් කියලා, පරුස වචන කියලා, හිස් වචන කියලා මේ මේ අකුසල ධර්මයන් රැස් කරගෙන දැන් ලෝකයේ සදාතනිකවම තහවුරු වෙලා තියෙනවා කොයි කාලේ කෙරුවත් මේ දේවල් වලට වැරදි විඳින්නම වැරදි වලට දඬුවම් විඳින්නම විඳින්නම වෙනවා දැන් එහෙනම් අනිවාර්යයෙන්ම දඬුවම් විඳින්න තියෙන මේ වැරදි අපේ ජීවිතවල කොයි තරම්නම් කරලා තියෙනවද? කොයි තරම් කේලම් කිව්වද? කොයි තරම් බොරු කිව්වද? මොන තරම් පරුස වචන, ඊස් වචන කොච්චර කතා කළාද? තානගත ආදී අකුසල් අපි අතර කොච්චර කළාද? දැන් එතකොට ඒ වැරදි එහෙම්මම තියෙනවා. කොටසක් විඳවලා තියෙනවා, කොටසක් තියෙනවා. මේ භවයේ විතරක් කරපුවාද? ඇයි ගියාත්ම කරපුවා? ගියාත්ම වල කරපු මහා පව් ගොඩක් තියෙනවා. පිංගරුකුත් තියෙනවා. මේ ජීවිතේ නම් පව් කළේම නෑ පින් පින්ම කළා කියලා කියමුකෝ. නමුත් මේක විපාක දෙන්න ඉස්සරලා මේ පින් කන්ද හැරුණොත් පෙර ආත්මවල කරපු පව් කන්ද විපාක දෙනවා. ඇයි ඒව්වා හුඟක් මෝරලා තියෙන්නේ. ඒවා කරලා හුඟ කල් ඒවා මෝරලා තියෙන්නේ. මෝරපුවක ඉක්මනට ඉක්මනට විපාක දෙනවා. හැබැයි මේ පින් වලට මොකවත් වෙන්නේ නෑ. අරුවා විඳගෙන එනකොට ඊළඟට මේ කුසල් ටික මෝරනවා. ඒකයි මම කියේ මහා අපරාධකාරයෝ එහෙනම් ඉස්සරහට විඳින්න මහ දඬුවම් කන්දක් අපි ඔක්කොටම අපි ඔක්කොටම තියෙනවා. වැරදි කරලා තියෙන්නේ අපි. සමහර රටක ප්‍රියදරෝ වැරදි කරාම ඒ තැනම පොලිසියෙන් නතර කරලා අපේ රටවල් වල වාගේ දඩකොලයක් දීලා එයාට දඬුවම් කරන්නේ නැහැ. නමුත් අහවල් රේදුරා වැරද්දක් කෙරුවා කියන කාරණාව ඒ රේදුරාගේ බලපත්‍ර අංකයේ ඉඳලා ඒගොල්ලෝ ගාව සටහන් වෙනවා. අවුරුද්ද අවසානයේ බලපත්‍රය අලුත් කරන්න ගියහම තමයි එයාගේ වැරදි ලිස්ට් එක එයාට පෙන්වන්නේ මේ තමයි ඔබ පහුගිය අවුරුද්ද පුරාවට උල්ලංඝනය කරපු රථවාහන නීති. ඉතින් මේ වගේ එක්ක දඩ ගෙවන්න ඕන නැත්නම් මේ වාගේ වැරදි කරන කෙනෙක් සුදුසු නෑ. මොකක් හරි තීරණයකට යන්නේ එතනින්. ආන් මේ වාගේ අපි කරගත්ත මේ වැරදි සංසාරේ එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා තියෙනවා. ඒක තැනකදී අපිට විපාක හම්බ වෙනවා. එහෙනම් අපි දැන් මේ ඉන්න ඔක්කොම අපායයන්ද, പ്രേත ලෝකයන්ද, තිරිසන් ලෝකයන්ද, අසුර ලෝකයන්ද මහා පව් කරලා ඉන්න වැරදිකාරයෝ ටිකක් මේ ඉන්නේ. වැරදි නැතුව නෙමෙයි. ආන් ඒ දේවල් වලින් ඔක්කොම පැත්තක දාලා ගැලවිලා යනවනම් යන්න තැනක් තියෙන්නේ. ඒත් බුදුරජාණන් වහන්සේගේ රැකවරණයේ යටතේ සෝවාන් ආර්ය මාර්ග ඵලයට ආවා කියලා කියන්නේ ඒක අති උතුම්. ඒකට අතීතයේ විපාක දෙන්න තියෙන නිරේක නැත්තම් සතර පායේ විපාක දෙන්න තියෙන සියලුම කර්ම හොසි කෙරුවා වෙනවා. එතකොට වැරදි කාර්යයට හොඳ සමාවක් හම්බ වෙලා තියෙන අය කවදාවත් ඒ සමාව නැතුව යන්නේ නැහැ. කොතෙන්ට යන්න පුළුවන් ඒකට තමයි මේ දේවල් සිහිපත් කරලා මේ නිරය බය ආදී ඇති කරගෙන වහවහා වීර්ය වඩන්න කියන්නේ. එතකොට අතීතයේ මෙතෙක් විපාක දෙන්න තියෙන සියලුම අකුසල් අහෝසි කරගත්තා. අනාගතයේ විපාක දෙන්න තියෙන දේවල් ආත්ම හතකින් එහාට සම්පූර්ණ නැති කරගත්තා. ආත්ම හතක් තුලත් සතර පාය විපාක දෙන්නේ නෑ. මෙහි ඉපදිලා පිළිකාවල් හැදිලා වෙන්න තියෙනව වෙලා මනුස්ස ලෝකෙ පෙරලෙයි. ඊට පස්සේ දෙව් ලෝක උපදී, අය මනු ලෝක උපදී කෙසේ වෙතත් ආත්ම හතක් විතරයි තියෙනවනම් රැකවරණයක් තියෙන්නේ. එතන නිසයි සඳහන් කළේ සක්විති රජකමටත් වඩා ස්වර්ග සම්පත්තියටත් වඩා මේ සෝවාන් බව වටිනවා කියලා. එහෙනම් තිරිසන් අපායත් ඔය සඳහන් කරපු තරමට මහා පුදුම දුක් ගොඩක් තියෙනවා. අපි සඳහන් කරමින් හිටියා ඒ සත්තු මැරෙන හැටි, මරණ හැටි, පණ පිටින් උයන හැටි, පණ පිටින් බදින හැටි, මේ දේවල් ඕන තරම් තියෙනවා පණ පිටින්ම බදිනවා. ගෙනල්ලා තියහම පිඟානෙන් තාම තාම ඇස්සලවනවා. තාම වලි ගහලවනවා. සංසාරේ ලොකු වෛරයක් තියෙන හින්දා ඒක කණ්ඩ ලෑස්ති වෙන මිනිස්සු ඒ සතාගේම මස් කඩලා පෙන්න පෙන්න කණ්ඩ හරි කැමති. සංසාරේ මහ පුදුම වෛර වෙන්න ඇති ඒ පිරිමහයි. මස්ක පණ පිටින් කන්නම් කියලා කියපු නිසා හරි මොන වාගේ හරි හේතුවක් නිසා ඒ දේවලුත් දකිනවා. ඒතකොට පණ පිටින් උයනවා පණ පිටින් බදිනවා පණ පිටින් ගිනි අඟුරු වල දාලා පුච්චනවා පණ පිටින් මැස්සවල් වල දාලා පුච්චනවා සමහර සර්පයෝ වගේ සත්තු පණ පිටින්ම කනවා අපි දැන් පණ පිටින් අරගෙන උයලා කනවනේ එහෙම නෑ සමහර කට්ටිය අල්ලගෙන ඔළුව පැත්තෙන් හපාගෙන වලිග පැත්තේ ඉඳලා කාගෙන කාගෙන යනවා අර මෑ කරල් කරලා කනවා වගේ ඉතින් මේ වේදනාවල් දක්නවා ඉතින් සංසාරේ මහ එහෙම කරුම තියෙනවා තිරිසන් අපාය ඉපදිලා විඳිනවා. එහෙනම් මේ කාරණාවත් ඉහිපත් කරන්න කිව්වා සතර අපාය බය සිහිපත්. අපාය බය පච්ච වික්කනතා කියනකොට මටත් මෙහෙම වෙන්න පුළුවන්. කොච්චර කල් මෙහෙම වෙන්න ඇද්ද අනාගතේ මටත් එහෙම වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා වීර්ය ආරම්භ කරනවා ආරම්භ කරන්න කිව්වා ඒකෙන් ඒකෙන් වෙදෙන්න. ඊළඟට പ്രേත විෂය. പ്രേත විෂයත් එහෙමයි. අනන්ත දුක් පිපාසය කුසගින්න. ඉවසන්ඩ දරන්න බැරි තරමටම පිපාසයි. ඒක මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. කුසගින්නත් එහෙමයි. පව් කරලා විතරද പ്രേත වුනේ? අපේ අහලා නැද්ද පින් කරන්න ගිහිල්ලා പ്രേත වෙච්ච කට්ටිය ගැන? පව් කරලත් පින් പ്രേත වුණා. හැබැයි පින් කරන්න ගිහිල්ලා වරද්දගෙන ප්‍රේතාත්මය ඉපදුනා. මහා කල්ප 91ක් નિરાදුක් විඳලා ප්‍රේත දුක් විඳපු පිරිසක් ගැන ධර්මයේ සඳහන් කරනවා මතකද? බිම්බිසාර රජුරුවන්ගේ ඥාති පිරිස. මොකද්ද කරපු පින? දන් දෙන්න ලෑස්ති වුණා. දන් දුන්නා. ඒ දන් දෙනකොට දාණයට හදාපු දේවල්, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් පිළියෙල කරපු දේවල් දරුවන්ට දුන්නා. දරුවෝ ඉල්ලලා අඬනකොට දරුවන්ට දුන්නා. එහෙම කරගෙන යනකොට තමනුත් භුක්ති විඳා. දරුවන්ටත් දීලා තමනුත් භුක්ති විඳලා තමයි ඊළඟට දාන්නේ තිබ්බේ. හැබැයි මෙවුවා නුන්ගේ වස්තුව. තමන්ගේ වස්තුව නෙමෙයි. තමන්ගේ වස්තුව නම් තමන්ට තීරණය කරන්න පුළුවන්නේ මෙච්චර ප්‍රමාණයක් දානෙට දෙන්නේ. එහෙමනම් අර උයන එකකින් ප්‍රමාණයක් අයින් කළා මේක දානෙට. ඉතුරු ටික අපිට. ඒ තීරණය කරන්න පුළුවන් වෙන්නේ වස්තුව අපේ නම්. නමුත් අනුන්ගේ වස්තුවක් නම් අපිට ඒ තීරණයට යන්න බෑ. ඇයි? වස්තු හිමියාගේ කැමැත්ත මොකද්ද කියලා අපි දන්නේ නැති හින්දා. පින්කමකදී ඕක හරිම වටිනවා. වස්තු හිමියගේ කැමැත්ත දැනගන්න එක වටිනවා. අනුන්ගේ වස්තුවක් එකතු කරගෙන දන් දෙන්න ගියාම ওই ප්‍රශ්නෙට හරියට මූණ පාන්න සිද්ධ වෙනවා. ඒ හින්දා මේ දේවල් හරියටම හරියටම කල්පනාවෙන්ම කල්පනාවෙන්ම කරන්න වෙනවා. එහෙම නැත්නම් බාර ගන්නකොට ඒ අයට කලින්ම කරුණු කාරණා කියලම කියලම බාර ගන්න වෙනවා. අපේ ගෙදර පින්කමක් කරනකොට අර පිරිකරක් ගන්න කියලා සල්ලි ගෙනල්ලා දෙනවා. ඇත්තට මේ වෙනකොට අපි ගෙදරට අර පිරිකර ටික අරගෙන ඉවරයි. නමුත් මේගොල්ලෝ දෙන්නේ අට පිළි කරගන්න කියලා. අපිත් ඕක සලකන්නේ නැහැ. හා මොකක් හරි පින්කමන්නේ කියලා අපි එකෙන් උයන්න දේවල් අරගෙන එනවා. අපි දන්නේ නැහැ සල්ලි දුන්නේ කෙනාගේ කැමැත්ත මොකද්ද කියලා. ආන් ඒ හින්දා විමසන්නම වෙනවා. ඔබ දුන්න මුදල් ඉතුරු පිරිකර අරගෙන ඉවරයි. එහෙනම් දැන් මෙව්වට මොකද කරන්නේ? අනුන්ගේ වස්තුව. ආන් එහෙම ප්‍රශ්නයකට ලොකුවට මූණ පාන්න වෙනම පින්කම් කරනකොට. හැබැයි නොසලකා හරින්න හොඳ නැති දේවල්. එහෙම නැත්නම් දෙන කෙනා කියන්න ඕන ඕනම දෙයකට යොදා ගන්න. එදාටත් ඒ කරදරයක් නෑ ඕනම දෙයකට යොදා ගන්න. එහෙම නැත්නම් අපි ගන්නකොට කියන්න ඕනේ මට ඔය කියන දේ නම් මේකෙන් ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ එක එක්කෙනා තව බොහෝ මුදල් දෙනවා. මම මේ පින්කමට සම්බන්ධ ඕනම දෙයකට මේක යොදන්න. එහෙම කියලා එක්ක තමන් ගැලවෙන්න ඕනේ. එහෙම නුනොත් අනුන්ගේ කැමැත්ත මොකද්ද කියලා විමසන්නම විමසන්නම වෙනවා. දැන් මේ පිරිසත් ඒකයි අනුන්ගේ වස්තුවෙන් දන් දුන්න නිසා ළමයින්ටත් දුන්න තමනුත් කියලා. අන්තිමට නිරේ ඉපදිලා අනන්ත දුක් විඳලා പ്രേතාත්මවල ඉපදිලා සාපිපාසාදී දුක් ගින්දරෙන් පිච්ච පිච්ච තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ ගාවට එන්නේ. එතකොට නිරයෙන් නිදහස් වෙලා. ඒ ඇවිල්ලා තමයි අහන්නේ ස්වාමීනි අපි බේරගන්න විදිහක් නැද්ද කියලා. ඒ වෙලාවේ බාධිතුන් වහන්සේ මේගොල්ලන්ගේ කර්මය දිහා බලලා සඳහන් කළේ අනාගතයේ ඊළඟ අන්තර්කල්පය. කොවනාගම බාධිතුන් වහන්සේ පහළ වෙනවා ගිහිල්ලා අහන්න. ඇත්තටම ගැලවෙන කාලේ කියන්න හැකියාවක් බුදුරජාණන් වහන්සේ තිබුණ නැද්ද? තිබුණා. නමුත් ඉතින් කොණාගම භාග්‍යතුන් වහන්සේගේ ශාසනයත් පහු කරලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයත් පහු කරලා මේගොල්ලෝ තවත් ඉස්සරහට යන බව බුදුරජාණන් වහන්සේ දන්නවා. හිතට දුකක් දීලා ආයෙත් තව ටිකක් පුච්චන්න ඕනේ නැති හින්දා වෙන්න ඇති. අනාගතයේ පහළ වෙන කොණාගම භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කියලා කිව්වා. දැන් තවත් අන්තර් කල්පයක් බලාගෙන ඉන්න ඕනේ. මනුස්ස වර්ෂ ආසංඛ්‍ය 8640000. බලාගෙන ඉන්න ඕනේ ඊළඟ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්න මේ പ്രേත ලෝකයේ දුක. මනුස්ස වර්ෂ අසංඛ්‍ය ඒ කියන්නේ 1.140 එව්වා 86 ලක්ෂ 40000. බලාගෙන ඉන්න ඕනේ කොණගම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. එතකොට මේ මුළු කාල පරාසයේම බඩගින්න සහ පිපාසය ඉවසන්න ඕනේ. එහෙම ඉඳලා කොණගම භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා අහපුවම සඳහන් කළේ ඊළඟ අන්තර්කල්ප පහළ වෙනවා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගෙන් අහන්න කියලා. මොනව කරන්නද? කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් ගිහිල්ලා අහනකොට සඳහන් කළේ අනාගතේ පහළ වෙනවා ගෞතම භාග්‍යතුන් වහන්සේ ඒ කාලෙට උඹලගේ ඥාතිවරයෙක් පහළ වෙනවා ඒ ඥාතිවරයෙක්ගෙන් පින් හම්බෙයි කියලා. ආයෙත් අන්තර්කල්පයක් බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන බලාගෙන හිටියා හිටියක ගෞතම භාග්‍යතුන් වහන්සේත් පහළ වුණා. තවම තවම මොකවත් වෙන බවක් නෑ Tamange දුකට. ආන් ඒ හින්දා තමයි බිම්බිසාර රජුරවන්ට හරියට නිින්දෙන් ඇහැරුණා වගේ ගිහිලා හීනෙන් හීනෙන් පෙනී හිටියේ. දැන් ඒකට මේගොල්ලෝ ප්‍රේත ලෝකෙට ගියේ මේ වෙන මහලුකු පව් කරලා දන් දෙන්න ගිහිල්ලා වැරදිලා ප්‍රේත ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. ආන් ඒකෙන් ද පින්කම් කරනකොට වරද්ද ගන්නෙ නැතුව හරියටම කරන්න වෙනවා. එහෙනම් බොහොම සැලකිල්ලෙන් තමයි පින්කම් කරන්න වෙන්නේ. දන් දෙන්න ගියාමත් එහෙමයි. ඉහළ පිහළ දෙනකොටත් එහෙමයි. අපි දුන්න හැටියටම අපිට විපාක හම්බ වෙනවා. දෙන විදිහට හම්බ වෙනවා. ආන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම කියන කාරණා තුනක් දානේ තියෙනවා. ඒක හරි වටිනවා කියලා. හැමදාම අපිට හම්බ වෙන කෑම වේල පින්නතුනේ ඒ ඒ සංසාරي කරගත්ත පින අනුවයි හම්බ වෙන්නේ. කෙනෙකුට අද හොඳ කෑම වේලක් හම්බ වෙනවා. හෙට සම්බෝල ටිකක් එක්ක කෑම ටිකක් හම්බ වෙනවා. එතකොට මේ හෙට දවසේ මට හම්බ වෙන කෑම වේල මම පෙර දවසක දීලා තියෙන හැටියට තමයි හෙට හම්බ වෙන්නේ. ඊළඟ දවසේ ඊට වඩා හොඳට හම්බ වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ දවසේ එහෙමත් නැතුව ලුණුයි බතුයි හම්බ වෙන්නත් පුළුවන්. ඒ මම සංසාරේ දීගත්ත හැටියට. ඒ හම්බ වෙන එකක් සමහර වෙලාවට ඊටාම හොඳ පිරිසිදු පිඟානක හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි කොලේක දාලා හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටාම අපිරිසිදු විදිහට හම්බ වෙන්න පුළුවන්. ඒකත් සංසාරේ මම දීගත්ත දීගත්ත හැටිම තමයි ඒ හම්බ වෙන්නේ. ඒකයි කිව්වේ මේ පින්කමක් කරනකොට ඒක කොයි තරම් සැලකිලිමත්ව කරන්න වෙනවද? කොයි තරම් ගෝමනාවෙන් විමසිලිමත්ව සිද්ධ කරන්න වෙනවද පින්කම් කියන දේවල්. හරියට සම්පූර්ණ කරගත්තේ නැත්නම් ඒ සියල්ල ඒ විදිහටම ඒ විදිහටම අපිට විපාක හම්බ වෙනවා. එතකොට මේ പ്രേත විෂය ඊටාම දුක්ඛදායක සාපිපාසාදී දුකින් පෙළෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් ඉතින් නොයේ දුක් තියෙන പ്രേත අපායවල් പ്രേත අපායවල් තියෙනවා. සමහර අයට සුනකයෝ කනවා, සමහර අයට කපුට කොටනවා, සමහර අයට ගිජිලිහිනියෝ කොටනවා. නමුත් වේදනාවල් ඒ කරුමේ කරුමේ කරුමේ හැටියට ඉවසනවා. එහෙනම් මේ പ്രേත අපාය සතර අපායේ പ്രേත අපාය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳිනවා. තවත් නොයෙක් പ്രേතයෝ ගැන සඳහන් කරනවා ගල් പ്രേතයෝ කියලා කියනවා. මේ ආදි වශයෙන් නොයෙක් പ്രേත ජීවිත පිළිබඳව තව සඳහන් වෙන විශාල ශරීරය තියෙන අපේතාත්ම ගැන ධර්මයේ සඳහන් කරනවා. ඒත් නොඑක් අකුසල කර්මයන් නිසා. ඊළඟට අසුරනිකාය. අසුරයෝ කියලා කියන්නේ දුක් විඳින අසුර පිරිසකුත් ඉන්නවා. සැප විඳින අසුර පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ දෙවියන් හා සමාන සැප විඳින පිරිසකුත් ඉන්නවා. ඊටාම දුක් විඳින අසුර පිරිසකුත් ඉන්න බව ධර්මයේ සඳහන් කරනවා. ඒ අතර සමහර අසුරයන්ගේ ශරීරය ඊටාම විශාලයි කියලා සඳහන් කරනවා මේ කාලකංජික කියන අසුර යෝනියේ රියන් 60ක් 80ක් අසුරයා විශාලයි කියලා සඳහන් කරනවා. කාලකන්ජික. රියන් 60ක් විතර පළලයි, රියන් 80ක් විතර උසයි. කාලකන්ජික කියන අසුරයෝ. නමුත් සඳහන් කරනවා එහෙම ඉපදිලා ඉන්නවා නමුත් මේ රියන් 60ක් 80ක් ඇටනහර විතරයි තියෙන්නේ කියලා. නිකන් මස් නෑ වාගේ. ඇටකොටු ටිකයි, හමයි නහර වැලුයි මතු වෙලා පේනවා. ඒ තරම්ම කුසගින්නින් ඉන්නේ. ඒ තරම්ම දුර්වල ශරීරය තියෙන අය ඒ අසුරයෝ කියලා සඳහන් කරනවා. වාතයෙන් අවුවෙන් නොඑක ආකාරයෙන් වේදනා විඳ විඳ දුක් විඳිනවා. පිටකේ යට කතාවේ මේ අය විඳින දුක්ඛන්දරාවල් ප්‍රමාණය තවත් නොයේක ආකාරයෙන් විස්තර කරලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ සතර අපාය මේ තරම්ම දුක්ඛදායකයි. හැම වෙලාවෙම හිතන්න ඕනේ මේ මොහොතේ මරණයටපත් වෙලා ඊළඟ ෂණයේ ගිහිල්ලා උපදින්න තියෙන තැන් ගැන තමයි මේ මතක් කරන්නේ. මොනතරම් දුක්ඛදායකද එහාට නොයන්නේ නම් අපි විසින් මොකද්ද සම්පූර්ණ කරන්න ඕනේ? වීරිය වඩන්න ඕනේ. වීර්ය වඩන්න ඕනේ කුසල් සම්පාදනය කරගන්න. බොහෝ කුසල් සම්පාදනය කරගෙන සතර අපායට ඇද නොවැටෙන ජීවිතයක් පෝෂණය කරන්න ඕනේ. එහෙමනම් අපි සඳහන් කළානේ සංසාරේ අපි මහලුකු වැරදිකාරයෝ කියලා. ඒ කරලා තියෙන වැරදි වලින් මිදෙන්නත් එක්ක ලැබිච්ච අවස්ථාවේ තව වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් පින්කම් කරන්න ඕනේ. එක පින්කමක් එකපාරක් කරලා නවත්තන්නේ නැතුව එක පින්කමක් තවත් නොඑක් සිය දහස් ගණන් වර සිද්ධ කරන්න ඕනේ. අපි බෝසතාණන් වහන්සේත් එහෙම පින් කරපු නිසා ලක්ෂණ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ නොඑක් ලක්ෂණ පහළ වුණේ ඒ හිඳයි ඒ හිඳයි කියලා. දැන් තැන්වල බලහම එකම පින්කම කඳු කඳු වගේ හැම පැත්තෙම ඉසිලා පේන තරම් උස්සන්නත්තා විපුලත්තා උපචිතත්තා ආදි වශයෙන් මේ එකම පින්කම නොඑක් වර නොඑක් වර නොඑක් වර සිද්ධ කරලා කුසලයෙන්ම ජීවිත පෝෂණය කරලා. එහෙනම් එහෙම අවස්ථාව මේ සතර අපායන් මිදෙන්න වීර්ය වඩන්න කරුණු ඒ විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට සඳහන් කළා නිර්වස්ත්‍රප ගෙවන ජීවිතය. പ്രേතාත්මත් නිර්වස්ත්‍රයි. අසුරාත්මත් බොහෝ වෙලාවට වස්ත්‍රත් නැතුව ගෙවෙන ජීවිත. මේ වගේ මහා අකුසල කර්මයන් තියෙනවා. හැම වෙලාවෙම සඳහන් කළා තමන්ටම අවවාද කරගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තමන්ටම අවවාද කරන්න. කුසල් වඩන්ඩ වීරිය කරන එක අතපහු කරන්න එපා. දැන් අවුව කියලා කුසල් වඩන්ඩ වීරිය කරන එක අතපහු කරන්න එපා. දැන් වැස්ස කියලා හිතන්න එපා. දැන් හුඟක් රෑ වෙලා කියලා හිතන්න එපා. දැන් ගොඩක් මහන්සි කියලා හිතන්න එපා. මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙන සඳහන් කරලා දේවල්. ඇයි ඒ සඳහන් කරනවා විරිය සම්බොජ්ජංගයේ උපදවන්න බෑ කියලා සඳහන් කරනවා. සතර අපායෙන් බේරෙන්න දරුව යනවා කියලා සඳහන් කරනවා එහෙම හිතියොත්. මේ ලැබිලා තියෙන අවස්ථාව මේකමයි, මෙයමයි, මේ හම්බෙලා තියෙන එකම අවස්ථාවයි ඒ අවස්ථාව මේක විතරමයි කියලා සඳහන් කරන්න එක සඳහන් කරලා තියෙනවා අයමේව මේකම තමයි කාලය වෙනනම් ගොඩ යන්න කාලයක් ඉන්නේ මේකමයි කාලය අයමේව කියලා කිව්වේ ඒකයි මේකමයි කාලය එහෙමනම් මේකමනම් කාලය මේක මග අරගන්න මග අරගන්න එපා අතහැරගන්න එපා මේ අවස්ථාව එහෙමනම් අපි මොන තරම් වීරිය වඩන්න ඕනද හෙට වෙනකොට මේ ජීවිත නැති වෙන්න පුළුවන් ඉතින් භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කළේ මේකමයි ඒ කාලය කියලා. මේ කාලයෙන් කොයි තරම් ප්‍රයෝජන ගන්න වීරිය වඩන්න ඕනද? එතකොට හිතෙනවා ඔබත් අපිත් මේ ඉන්න ප්‍රමාණය නම් හොඳටම හොඳටම මදි කියලා තේරෙන්න පටන් ගන්න එතකොට. මේ ශාසනයේ වීරිය වඩපු උතුමන්ගේ ස්වභාවයන් දකින්ද හිතන්ද කල්පනා කරන්න අවස්ථාව දීලා තියෙන නිසා. එමනම් ඒ කරුණුත් අපිට හාස්වරුවේ ටිකක් සාකච්ඡා කරන්න තියෙනවා. අපි එමනම් අද උදේ කාලේ ධර්ම සාකච්ඡාව මෙයින් නිමා කරමින් දහවල් දාණයෙන් පස්සේ ඉතුරු කාරණා ටිකත් අපි සාකච්ඡා කරමු. කරුණු 11ක් තියෙනවා කිව්වා කරුණු 11ම සාකච්ඡා කරමු. අපාය බය ගැන කියන කාරණාව විතරයි මේ සාකච්ඡා කරලා ඉවර කෙරෙන්නේ. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.